අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසේ 206 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශන අවස්ථාවටයි පැමිණලා තියෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් කරා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ධර්මසේනාධිපතිතුමා වාසයේ ධර්මසේනාධිපති මහා ස්වාමීන් වහන්සේ වාසයෙන් අපෙන් අහනවා මේ ශාසනයක සැදී පැහැදී කටයුතු පිරිසක් වාසයෙන් අපි මේ ප්‍රහාණය කළ යුතු පහත බේතු බහත බේතු ධර්මදාය දන්නවද කිය. ඒක අහන්නේ අපෙන් දැනගන්න නෙවෙයි. මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කියලා ඒක කත්තුකම්මිතා ප්‍රශ්නයක්. ප්‍රශ්නේ ඇහිීමෙන් සභාවට කියනවා මම දැන් මේකයි ඕගොල්ලන්ට කියලා දෙන පාඩම කියලා. හරියට ගුරුතුමා ගුරුතුමී පන්ති කාමරයට ඇවිල්ලා පන්තිය පටන් අරන අද දවසේ පාඩම මේකයි කියලා මතු කළ දෙන්න වගේ. මොනවාද මේ ප්‍රහාණය කළ යුතු බහාතබිය යුතු ධර්ම 10. ඒකට කියනවා පොදු නම දසමිච්ඡත්තා. මිත්‍යාර්ථ 10ක් තියෙනවා මේ ශාසනේ. ඒව තියෙනවා නම් ඒ කෙනාට බලාපොරොත්තු වෙන්නා වූ ඒ අර්ථ සිද්ධිය සැලසෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අනිවාර්යයෙන්ම නම් වශයෙන් දැනගන්න ඕන. දැනගෙන ප්‍රහාණය කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රහාණය කිරීම ඇත්ත වශයෙන්ම අර දැන ගන්නකොටම සිද්ධ වෙනවා. ඊට වැඩි ආය වෙන විශේෂ කරන්න දෙයක් නැහැ. මෙන්න මේ දේ මයි ළඟ තියෙනවා. මෙන්න මේ අඩුපාඩු මයි ළඟ තියෙනවා කියලා දැනගන්න එක පමණයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක සඳහා නිහතමානී වෙන්න ඕන. අහිංසක වෙන්න ඕන. එනිසා අපි කවුරුත් කීපට ඒක හරියන්නේ නැහැ. එහෙනම් කවුරු එළඹට මේ වැරදි දෙනවා ඔබට දැන් දඬුවම් කරනවා, ඉරේ දානවා, වේවල් පාර ගහනවා කිව්වට ඒක හරියන්නේ නැහැ. තමන් ඒක උණු උණුවේ අස්පනා අපිට දැක්කනම් ඒ දැකීම සඳහා තියෙන්න ඕනේ නිහතමානීකම දැකීම සඳහා තියෙන්න ඕනේ ශික්ෂාව අපිට ස්වභාවයෙන් පිටින්න්නේ අපි දකින්නේ අපි ළඟ තියෙන අඩුපාඩුකම් වහගෙන හරියට මූණි කුරුලේ ආපුවාම ඒක නැතුව ෆේෂියල් එකක් දාගෙන මූණත් ආඩුවක් පේස් මූණක් දාගෙන අපි සමාජෙ ඉදිරියට යනවා වගේ. අපි කැමති නෑ අපි අඩුපාඩුකම් තියෙනවා කවුරුත් දකින්න. එහෙම තමයි සමාජය හැදිලා තියෙන්නේ. ඒ නිසා අර වැරදි වැසැංගීම හරහා මේවා පිළිකා බවටපත් වෙනවා. ඇතුළතට කැටි ගහනවා. ඒක හෙලිකෙරුවොත් අඩුපාඩු කන්ටික හෙලිකෙරුවොත් ඒක කෙලේශයක් වුණත් සරවක් වුණත් ජරාවක් වුණත් බුදුහාමුදුර කියන බබලනවා කියන. හෙලිකෙරුවොත් බබලනවා. අපි අයිනේ හිතමානියෝ කියනවා අපි ළඟ මේ මේ වැරදි තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේව වසංගන්න නෙවෙයි හදාගන්න. ඉතින් ඒ විදිහට අපේ අතින් යටිපහුවෙන වරදින 10ක් ਸਰවචනංශෙ පෙන්ලා දීලා තියෙනවා. ඒක මේ පන්ති කාමරේට මතක් කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඔගොල්ලෝ මේ 10 ගැන දැනගෙන ඉන්නේ 10 තියෙන තාක්කල් වසන් ගන්න ගියොත් කවදාකවත් නිවනක් කවදාවත් චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් ලබන්න බෑ. ඒ නිසා ඒක දැන ගැනීම සඳහා හරියට නිදානයක් Taman ඉඳ ඉඳුමේ තියෙනවනම් ඒ නිදාන ඉස්මතු කරගන්න දඟලන ඉදම් හිමියා වගේ අපි වැරද්ද අඩුපාඩුව දැකීම නිදානයක් දැකීමක් වගේ. ඒකයි මේ සාමාන්‍ය ලෝකයක් තේරවාදයක් අතර වෙනස. තමන්ගේ අඩුපාඩු කන් ටික දැකීම නිදානයක් දැක්කා වගේ. කවුරු හරි තමන්ගේ අඩුපාඩුවක් පෙන්ලා දුන්නන ඒ කෙනා නිදානයක් පෙන්ලා දුන්න කෙනෙක් විදිහට සලකන්න කියනවා. ඉතින් ඒක හරිම නිහතමානී කෙනෙකුට ආඩම්බරයක් වෙනවා. මාන්නකාරයක් කනට ගහ බැන ගන්න එක්කනට ඔයාට වැඩක් නැහැ මගේ අඩුපාඩු ඔයා වගේ වැඩක් බලගන්න කියලා අපි තරවටු කරනවා. අන්නේ ඒ தත්වෙන් අපිට වෙන්නේ අපිට ලැබෙන්න තියෙන උපදේශ මෙහෙම නැත්නම් ආදර්ශයක් පාඩමක් නොලැබිය. ඉතින් ඒක අපි අපිට කරගන්න විශාලම පාඩුව. අපිට ලැබෙන තියෙන උපදේශයක් වහයලා ගන්න. ඒ වහයලා ගැනීම ගොඩක් වෙලාවට වෙන්නේ අපි කරන වචනහරහා. එහෙම නැත්නම් කවුරුණක් දැක්කොත් අපිට පණිවිඩයක් අඩුපාඩුවක් පෙන්ලා දෙයි. නමුත් අපේ වචනේ හොඳ නැත්නම් අපි ඒක වතහායලා ගන්න. ඉතින් ඒක නිසා අපිට පිටින් අපිට ලැබෙන උපදේශ ආදර්ශ ඇතුළතින් ලැබෙන ඒ ශික්ෂණය කියන දෙකම මිනිස්සෙකුට විතරයි Taman වෙනස් වීමක් කරන්න පුළුවන් එකම සතා. සියලුම සත්තු සහජාසයට යටයි. යට කවදාකවත් පිනක් කරලා මට ඊගාව ආත්මේ හෝ මේ ජීවිතය ඇතුළත ඒ මේ ආවේගයෙන් ආපු ආවේගෙ නෙමෙයි ඒකට කියන්නේ සහජාසයෙන් ආපු ගති වෙනස් කරන්න බෑ. ඔය පූසෝ ඉඳගෙන ඉන්නකොට හොඳට භාවනා කරනවා වගේ තමයි පේන්නේ. නමුත් නිවන් දකින්නේ නැහැ. උපාසක බලලු කියන්නේ. බලාගත්ත දේ බලාගත්තාම සොක්‍රටිස් වගේ ඉන්නේ. කිසි කෙනෙකුට හිතන්න බෑ මේ මම කලබලකාරයෙක් කියලා. මම කවදාවත් නිවන් දකින්නේ නැහැ. කියලා දෙන්න බෑ. බණක් තේරෙන්නේ නැහැ. දැන් මිනිස්සයා කියන සතා කොච්චර නපුරු වුණත් මට තේරුම් ගන්න පුළුවන් නම් මේක බණක්, මේක උපදේශයක් මම මේක අහන්න ඕනේ. අහලා මට වෙනස් වෙන්න ඕනේ නම් ඊට කියන ස්වච්ඡන්දතාවය කියලා වෙනස් වෙන්න පුළුවන්. මේක මෑතක් වෙනකොට තමයි බටහිර ලෝකෙ පිළිගත්තේ අපේ මොලේ හැමදාම අලුත් වෙනවා කියන එක. දැන් ওই දේව නිර්මාණවාදයේ තියෙන උඹේ මොලේ ඔච්චරමයි ආයෙ වෙනස් කරන්න බෑ. ඒක දෙයයන් ආංශයට විතරයි වෙනස් කරන්න පුළුවන් උඹට බෑ. ඒ නිසා දේව නිර්මාණවාදය අනුව ස්වච්ඡන්දයට ඉඩක් නැහැ. අපිට එහෙම වෙනස් කරන්න බෑ. ඒක දෙයයන් ආංශයේ ශේෂයට අත තැබීමක්. ඒ ඒක තමයි මේ 1918 වෙනකම්ම බටහිර වෛද්‍ය විද්‍යාව කිව්වේ මොලේ වෙනස් කරන්න බෑ. දැන් 1918 ඉඳලා මේ මෑතක් වෙනකම් කරපු පරිශන වලින් පෙන්ලා දීලා තියෙනවා ක්‍රමික අභ්‍යාසයකින් හිත වෙනස් කරන්න පුළුවන් නියුරෝප්ලාස්ටිසිටි කියලා. මේක මැට්ටක් තියෙන ඕන විදිහට අඹන්න පුළුවන් කියලා. දැන් එතකොට බරපතල ප්‍රශ්නයක් එනවා. එතකොට මේ දේව නිර්මාණවාදීනි ඊශ්වරයට මොකද වෙන්නේ? මැවුම කෙනා ඉන්නවනම් එයා මවපුදී මැවීමට Taman වශයෙන් වෙනස් වෙන්න පුළුවන් කියන එක පිළිගැනීම ඒ දේවවාදයට ඊශ්වර නිර්මාණවාදයට විශාල බරපතල අභියෝගයක්. එනිසා ඒක විනාශ කරන්න බෑ කියන පදනමේ තමයි ඉන්නේ. ඒ නිසා උපදෙස් දීලා වැඩක් නැහැ, ශික්ෂාවෙන් ඇති වැඩක් නැහැ. උඹ බබා ලබා උපන් හැට බබා හම්බෙන්නේ කරන්න දෙයක් නැහැ. දැන් ඔක්කොම දෙයන්නාන්සේ අතේ. ඔය වගේ එකක් තමයි 1956 වෙනකන් ලංකාවේ තිබ්බේ. ඒ මොකද මේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ඒ වගේම බුද්ධ ආගම කවදාවත් භාවනාවට නංගවලා තිබුණේ නැහැ. තිබුණේ ඔක්කොම පුස්කොළ පොත්වල තිබ්බා ඌට වැඳ වැඳ හිටියා. දැන් ওই 1956 න් පස්සේ ආපු රැල්ල තමයි මේ අවුරුදු 60කට විතර පස්සේ අපිට දැනෙන්න පටන් ගත්ත අවුරුදු 20ක 30ක කාලේ ඉඳලා සුද්ධ භාවනා කරනවායි කිය. ඊට පස්සේ තමයි යොන්න අපේ කටියට ඇත්තරුනේ අඩේ බොල මේ දිව්‍ය අධහන සුද්ධත් භාවනා කරනවා අපිට බැරිද භාවනා කරන්න කියලා සුද්ධෙක් එහෙම ආවොත් සුදු හාමුදුර කෙනෙක් එහෙම ආව බුදු හාමුදුරණත් වැඩිය ලොකුයි අපේ කටිය. හප්පා. කියලා වැඩන්නේ. බුරුමෙ ගියාට පස්සේ බුරුමේ ස්වාංශේ මට කියනවා කට්ටියටම ලංකාවේ උන්ට උගන්වන්න නම් ලාංකිකෙක්ම නැගිටින්න ඕනේ කියලා. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරේ. ඇවිල්ලා අපේ දේවානම් පිටිත රජුරවඬ ඒ රජුරෝ කිව්වා මම මෙච්චර විහාරය ඇදුවා මෙච්චරක් ඔබ වහන්සේට උදව්පත්තාන කරලා ලංකාවේ බුද්ධ ශාසනය පිහිටියාද කියලා. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ සඳහන් කරා මහරජා ලංකාවේ දෙමාපියන්ට ඉපදිච්ච දරුවෙක් අතින් ලංකාවෙම ඉපදිච්ච දරුවෙක් උපසම්පදා ලැබපු දවසේ අන්න ලංකාවේ සාසනය පිහිටියා. ඔය ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු එකෙන් ඒක නිකන් පිටින් ආපු සායමක් වගේ විතරයි. ලාංකික දරුවෙක් අතින් නැත්නම් ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් අතින් ලංකාවේ කෙනෙක් පැවිදි වෙලා උපසම්පදා ලබන්න එදාට සාසනය පිහිටනවා. අපි උපසම්පදා කරන්න. හැබැයි අපි උපසම්පදා කරන කෙනෙක් අතින් ලාංකිකයෙක් ලාංකික භික්ෂුවක් ඇති ලාංකික භික්ෂුවක් උපසම්පදා වෙන්න අන්න වගේ තමයි මේ උපදෙස් දෙන එකත් අපේම අති මතුවලා ඉන එක පටන් ගත්තේ දැන් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා. ඉතින් ඒ උපදෙස් වලට අහුම්කම් දෙන්න යනකොට අපි පිළිගන්න වෙනවා අපේ මේ වචනේ හදනවා කියන එක. එහෙම නැත්නම් අපි මේ අපිට ලැබෙන්න තියෙන උපදේශ වළක්කමින් කටමැත දොඩවනවා කියලා එකක් තියෙනවනේ. පූච්ඡානම් කතා කියලා જાතියක් තියෙනවනේ. අඬහැර පහනවයි කියලා කතාවක් තියෙනවා. අනිව පොඩ්ඩක් නතර කරලා අපි මේ වැඩ කරන්නේ සරුවච්චන් වහන්සේත් එක්ක. අපි වැඩ කරන්නේ නෛර්යානික සීසත් ධර්මයක් එක්ක. අපි වැඩ කරන්නේ ඒකට කැපවෙච්ච සංගරත්නයක් එක්ක. අපි වැඩ කරන්නේ අපේ සීලයක් එක්ක. ඒ නිසා කටමැත දෙඩවිල්ල ඕනේ නැහැ. පොඩ්ඩක් අහගන්න කතා කරනවට වැඩිය අහගන්න කියන එක කියන්නම බෑ. මම ඊයේ පෙරේද ගියා ඔය කොළඹ දිස්ත්‍රික්කයේ මේ පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්තුමා හම්බෙයි. ඉතින් යා කියනවා මේ ඔබ වහන්සේලා වගේ එන හැම කෙනාම මට කියලා දෙනවලු එක එක දේවල්. මම ඔක්කොම කින්දේ අහගෙන ඉන්නවා. ඒ එන එකම එකක්වත් මං කින්දේ අහන්නලා ඇති නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ගුරුවරු. ගුරුවරු කියන්නේ උගන්වන જાතියක් නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම මේ සීට් එකේ ඉඳගෙන ඒගොල්ලෝ කින්දේ අහගෙන ඉන්න මිසක් කවදාකවත් මං ඒගොල්ලන්ට කියන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට අහුම්කන් දීමේ ශක්තිය නැහැ. කියලා දෙන්න කතාව විතරයි තේරෙන්නේ. ඉතින් ඒ බාගෙට තැම්පිච්චාලා කතා කරන තේරම නුහුරට යන්නේ. අපි කවදද කියලා දැක් අහුම්කම් දෙන්නේ. එහෙම නැත්නම් මේ මිච්ඡා වාචා නතර කරන්න වැරදි වචන විලාසය අපි කවදද නතර කරන්නේ? ඒක හරිය මම කොච්චරද කියනවනම් තමන්ම උත්සාහ කරා බුදුබණ අහලා හික්මෙන්ට හදලා වචන නතර කරන්න බෑ. ඒකට හේතුව මොකද ඊට කලින් අපි සම්මා දිට්ඨි වෙලා තියෙන්න ඕනේ සම්මා සංකප්ප වෙලා තියෙන්න ඕනේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා තමයි සම්මා වාචා එන්නේ එහෙම නැත්නම් ප්‍රඥාවන්තයාට විතරයි සීලයක් රකින්න පුළුවන් සීලේ ප්‍රඥාව වෙනවා කියලා තමයි කතන්දරේ තියෙන්නේ ඒක තමයි සාමාන්‍ය බාලාංශ පන්ති උගන්වන කතාව නමුත් ප්‍රඥාව ආවට පස්සේ තමයි වචනේ හසුරවන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් සීලයක් සමාදන් වෙන්න පුළුවන් වෙන්නේ ඒක කියනවා විද්‍යා දදාති විනයන් කියලා. විද්‍යාවක් ආවට පස්සේ අවබෝධය කාට පස්සේ අවිනීගරුක වෙනවා. මේ කියන්නේ ඔය නවීන විද්‍යාව නෙවෙයි මේ ਸਰවඥාන්සේ පෙන්නන ඇත්ත ඇති හැටි දැකීම. ඉතින් ඒ දේ ඇතිකරන්න අපි දැන් වෙන විදිහට කියනවා මේ සම්මා වාචා කියන එක අපි පුරුදුකරනද අපිට ඇඟට වදින්න අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපිට දල වශයෙන් කියන්න වෙනවා මට 1978 දී ධම්මික හාමුදුරුවෝ ඕස්ට්‍රේලියානු ජාතික කිව්වා ලෝකේ තියෙන තරම් දිට්ටි සේරම මිච්ඡා දිට්ටි කිව්වා. කිසිම දිට්ටියක් නැති වෙලාවේ තමයි සම්මා දිට්ටි කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨින් චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේදා නහි ජාතු ගබ්බසෙයම් පුනරේ තීති. දිට්ඨින් චානුපවම කිසිම දිට්ඨියකට යන්න එපා. සීලවා සිල්වන්ත වේ. කාමේසු විනීයගේදා කාමයේ පිළිබඳව ආසාවල් ඇති කරන්න යන්න එපා. ආයෙත් පස්සේ මේ ලෝකෙ දෙන්නේ නැහැ. ඒස අපි කියනවා නම් අපි හිතනවා නම් මගේ දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා. එහෙනම් ඉතින් ඒකේ නා කියනවා නම් මේක තමයි හරිම දේ. අනිත් ඔක්කොම වැරදි කියලා බුදුදහම කියනවා යාගෙන් පරිස්සම් වෙන්න කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් මේකමයි සම්මා දිට්ඨිය. අනික සියල්ලම බොරු කියලා පළවෙනියෙන්ම අතහරින්න ඕනේ එහෙම කෙනෙක්. මොකද ඒ කෙනා ඔලොමල කෙනෙක්. හදන්න බැරි කෙනෙක්. දිරච්ච කෝටුවක් වගේ නමන්න ගියොත් කැඩෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපි ළඟ යම් දිට්ඨියක් තියෙනවා. අපි ඒක හදන්න ඕනේ. ඒක given කම්ම දකින්න ඕනේ. ඒ දිට්ඨිය වෙනස් වෙනවා නම් සංකල්ප වෙනසක් ඇති වෙනවා. දිට්ඨිය වෙනස් වෙනවා නම් මිච්ඡා දිට්ඨිය ඉඳලා සම්මා දිට්ඨිය වෙනවා නම් මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප වෙනවා. එතකොට මේ සංකල්පවල මිච්ඡා සම්මා කියලා දෙකක් තියෙනවා. ඒකෙදී මිච්ඡා සංකප්ප කියලා කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒ කියන්නේ විවිධ අරමුණු වලට හිත දුවන ගතිය. ව්‍යාපාද විතක්ක. හැමතිම ගැටුම තමයි දකින්නේ. විහිංසාව Tamanට විරුද්ධ වෙන ඕනම කෙනෙක් වනස් වනසන්න ඕන. වනස් හිතවිලි කියලා මේකට කියනවා. දැන් මේකට විකල්පයක් විදිහට සම්මා විතක්ක ගැන අපි පොතේ ඉගෙන ගන්න ওই විවිධාකාර අරමුණු දිගේ හිත දුවනා වෙනුවට නෙක්ඛම්ම විතක්ක කියලා කියන්නේ වනයකට තමන්ගේ කයට එහෙම නැත්නම් එක අරමුණකට හිත බැඳ තබා ගැනීම. රූප විශේෂයි, ශබ්ද විශේෂයි, ගන්ධ විශේෂයි, රස විශේෂයි, පොට්ටබ්බේ විශේෂයි, ඇහකය, කය, කන, නාසය, දිව, කය කියන මේ පහ විශේෂයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දිගේ නටන නැටිල්ල කාමයේ කියලා කියනවා. විවිධ අරමුණු රස විඳීම. ඉතින් අද පොහසත්කම කියලා ඕකනේ අපි ගණන් ගන්න තියෙන්නේ. අපේ ගෙදර ඕනේ රූපයක් බලන්න පුළුවන්කම තියෙනවා. ඕනේ ශබ්දයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඕනේ ගඳක් සුවඳක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඕනේ රසක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඕනේ පහසක් ලබන්න ඇඳපුඩු කොට්ටෙමිට තියෙනවා. අපි තමයි පොහොසත් කියන්නේ. අපි අපි අමුත්තන්න කතා කරලා මෙන්න බලන්න රූප, මෙන්න බලන්න ශබ්ද, මෙන්න බලන්න ගන්ධ, මෙන්න රස, මෙන්න පස, මෙන්න වා. සැප පහසුකම්. දරුවන්ට කියන ඕ බලාපල්ලා අපි පුංචි කාලේ අපිට වතිබුණෙත් නෑ ඕම් බලාපල්ලා දැන් උඹලට ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස දෙන්න පුළුවන් කියලා මේ කාමච්ඡන්දේ වඩන එකනේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ ඒකේ මධ්‍යස්ථාන තමයි ගේ කියලා කියන්නේ. ගීගේ කියලා කියන්නේ ඒ කාම වස්තුන් ගොඩු කරගන්න තැන. ඉතින් ඒකට ගිය කෙනා නන්නත්තරයි. රූප වාහිනී. සද්ද වාහිනී. ගන්ධ රස පහස වාහිනී. ඕනේ ඕනේ දෙයක් තියෙනවා. ඉතින් එන්නේ එන්නේ නන්නත්තර වෙනවා. ඒ වෙනුවට එච්චර ලෝකයක් නන්නත්තර වුණත් මට අවශ්‍ය නම් මගේ හිත මේ සියලු කාමයන්ගෙන් වෙන් වෙලා ඒවට කියනවා කාම ගුණ කියලා වගේ සීමාවක් නැහැ. වර්ණ කිව්ව රූප කිව්වාම වර්ණ සහ සටහන් වල සීමාවක් නැහැ. ශබ්ද කිව්වහම බටහිර සංගීතයේ ආසියාවේ සංගීතයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ රොක් මියුසික් දාබ්ලා එක එක જાති තියෙනවානේ. සීමාවක්ම නැහැනේ. නාද රටාවල ඩොල්බි සිස්ටම් එක මොනෝ සිස්ටම් එක ස්ටීරියෝ සිස්ටම් ඕනේ જાතියට දාන්න පුළුවන්. දැන් එන්නේ එන්නේ එන්නේ දියුණු වෙන්නේ. ඒ වගේම ගඳ රස දිවට රස පහස ඉතින් මේකටනේ ආඩම්බර වෙන්නේ අපි රජයක් වශයෙන් මේකටනේ අපි ආඩම්බරනේ අපේ දරුවන්ට මේ ටික ඔක්කොම දෙන්නම් කියලා <clears throat> එහෙනම් බුදුජාණන් වහන්සේට බුදු වෙන්නේ නැතුව ওই යුවරජ තන්තුරේ ඉඳ තිබ්බනේ එතකොට රම්මේසු රම්මේසුබ කියලා මාලිගා තුනක් තිබ්බා ඒ ඒ ඍතුවට උයලා කණ්ඩ දෙන්න දිව්‍යාංගනාව වගේ රාජකන්‍යාව හිටියා ඔක්කොම තිබුණා එළියට බැස්සනේ යුවරජ තනතුරු දාලා ඊට පස්සේ පුතා ඇවිල්ලා ඉල්ලනකොට දායාදේ මොකද්ද දුන්නේ? බැංකු කින්නේ මෙච්චර දුන්නද? නැත්නම් රාජ්‍ය දුන්න නැහැ වරෙන් යන්න කියලා සුද්ධා සාරිපුත්තු සාංශ දුන්න මෙන්න මේක පැවිදි කරපන් කියලා. මොකද හිටියානම් අවුරුදු 7න් පස්සේ යසෝදරා වැඩි කනවා. සුද්ධෝදන රජුත් එහෙමයි. සුද්ධෝදන රජු හිටියේ මේ සිද්ධාර්ථ කුමාරයා නැත්තම් යුව රජ ඊගව රජ තනතුරු දෙන්න ලේ પરම්පරාවනේ. අනිවාර්යයෙන්ම රජ වෙනවා. ඒ නැති අපායේ අඩියෙම තට්ටු. ආයි ගොඩ ඒම නැහැ. රජකම් කෙරුවා නම් ඉවරයි. ඉතින් මේ වගේ දෙයක් අපි gederin දැද්දි කරද්දි මේ ඔක්කොම වැටෙන්නේ කාම සංකප්ප වලටනේ. දිගට මෙන්නේ කාම සංකල්ප. ඉතින් අපි අභිවෘද්ධියක් කියලා හිතාන, දියුණුවක් කියලා හිතාගෙන අපි මේක වඩනවා මුළු මානවයවම. පුළුවන් වෙයිද කාට හරි ඒ වෙනකොට නික්කම්ම සංකල්පයක් ඇති කරන්න. මේ ගීගෙන් වෙන්වීම පිළිබඳ සංකල්පයක්. දැන් අපි ටික අඩු ගන්න දවසකට හරි වෙන් වුණානේ. තුන හතරට හරි වෙන් වුණානේ. මේක මේ UNDP එකෙන් හරි ජාත්‍යන්තර සංගමකින් හරි අපි අනුමත කරාවිද? අපි අම්මල තාත්තලවත් අපි අනුමත කරාවිද? මේ විදිහට පැත්තකට වෙලා මේ බණ භාවනාවක් කරන ඉන්න කියන්නේ මුන්ට රැයට කාලා බුදියන්න බැරුවට මේ ගිහිල්ලා ඔළුව නරක කරන ආයෙ ගෙදර ආපුවම අපිට ඉන්නත් නැහැ දැන්. මේ ඇවිල්ලා අපිට සෝලි වැටෙනවායි කියලා තමයි කියන්නේ. එහෙ යුද්ධයක් කරලා කවුරු හරි හිතනවා නම් මේ මුළු ලෝකෙම උදේ ඉඳලා හැන්ද වෙනකන් ලද්දා ඉඳලා මැරෙනකන් කාමයට යොදද්දී මම එක චිත්තක්ෂණයක් නික්කම විතක්කයක් නික්මීමේ විතක්කයක් ගීගේ අතහැරීමේ විතක්කයක් පහල කරනවා නම් අපි කියනවා යාගේ අර සම්මා දිට්ඨියක් පදනම් කරගෙන ඇති වෙච්චි සංකල්පමේ වෙනසක් තමයි ඒක තියෙන්නේ කියලා. මේ අරණ්‍ය අවුරුදු 50කට ඉස්සෙල්ලා හැදුවේ. 1964 වගේ. ඉතින් ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේට ධම්මනිසන්ත යාමකයට ගිහියා. පුදුම විදියට ආඩපාලි කියලා දිනෝ කරන්න බෑ මේ කාලේ. මොනවාට අපරාධ මෙච්චර බෝදල් වියදම් කළා මෙහෙම කරන්නේ කරන්න එපා. ඉතින් ඒ ඔක්කොම මේ හොඳ කල්යාණ මිත්‍රෝ මේ පයි කියන්නේ. හොඳ ආර්ථික විශේෂඥයෝ. හොඳ කරුණාවෙන් කඩාගෙන යන්න. ඒ කිසි කෙනෙක් කරන්න කෙරුවෙත් නැතුව. ඊට පස්සේ අපි එක එක්කනේ අද මෙතන ඉන්න අපි අරගත්ත විනිශ්චය, අපි අරගත්ත යෙතිඳුව ඒ සංකප්පය මෙච්චර මුළු ලෝකෙම මේ වෙලාවේ බලන්න කොළඹ නගරේ රැට සිරිපුරමිනි ප්‍රීති සාගරේ. තාම පොඩ්ඩ වෙලා යනකොට කොහෙද කොළඹ ජනතාව සූදානම් වෙන්නේ මොකේද? අවුරුදු කණ්ඩායි ඊට පස්සේ ওই වෙන ඔක්කොම වැඩ ටික නිපුරුදේ එහෙව් එකේ මිච්ඡා සංකප්ප අයින් කරලා සම්මා සංකප්ප වශයෙන් කාම විතක්කේ අයින් කරලා මේ විහින් මේ නෙක්ඛම්ම විතක්කේ කියලා මේකට කියනවා. නික්මීමේ විතක්කය මෙන්න මේ නික්මීමේ විතක්කේ අත්‍යවශ්‍යයි සම්මා වාචා වලට එන්න. සම්මා වාචා කියන්නේ කතා නොකර සිටීම. සම්මා වාචා කියන්නේ විරති චෛතසිකය. කතා කරන දහසක් දේවල් තියෙනවා. මල්ල ලියන්නේ නැහැ. එහෙම තියලා නිකන් ඉනවා බුද්ධ ගෞරවේ. බුද්ධ ජානසී ඉස්සර හොඳ නෑනේ. ධර්ම ගෞරවේ. සංඝ ගෞරවේ. ශික්ෂා ගෞරවේ. ඉතින් කාට හරි පුළුවන් නම් මේක අගය කරන්න මේක සතුටු වෙන්න මේක අනුග්‍රහ කරන්න අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද මේ මිච්ඡා වාචා වෙනුවට සම්මා වාචා කරන්න සත්‍යයක්වත් යන්නේ කොහෙත් යන්න ඕනෙත් නැහැ කිසිම සමීකරණයක් ඉගෙන ගන්න ඕනෙත් නැහැ පැවිදි වෙන්න ඕනෙත් නැහැ ත්‍රිපිටකය දැනගන්න ඕනෙත් නැහැ වෙන මොකක්වත් ඕනේ කතා නොකර ඉන්න හැම වෙලාවකම ඒ ඉන්න ඉන්න චිත්තක්ෂණයේ අගේ කරන්න පුළුවන් නම් මේ ලෝකයා මෙච්චර Tamanට කතා කරලා ඉවර කරන්න බැරි දේවල් තියෙන ලෝකේ මම ශික්ෂාවක නාමයෙන් මම කතා නොකර නිකන් ඉන්නවා. ඒක කියන්න හදන්නේ මම මේ කතා නොකර ඉඳීම විතරක් මදි. කතා නොකර ඉන්න හැම වෙලාවෙම හිත ප්‍රමෝද කරගන්න ඕන. කතා නොකර ඉන්න හැම වෙලාවකම හිතා ගන්න ඕන ප්‍රමෝද කරගන්න ඕනේ මේක මං උපේපු දෙයක්. මේක තමයි හුදකලාව කියන්නේ. මේක තමයි විවේකී කියන්නේ. අනේ මම මේ ඕන කෙනෙකුට ප්‍රසිද්ධිය කියලා හරි කියනවා මාව ආමන්ත්‍රණය කරන්න එපා. ආමන්ත්‍රණය කරනවා කියන්නේ පිහියට පියක් දමලා ඉනවා වගේ පපුවට. ආමන්ත්‍රණය කෙරුවොත් කාම විතක්කයකට තමයි. ව්‍යාපාද විතක්කයකට තමයි. විහිංසා විතක්කේ. නිසා කතා නොකර ඉන්න කියලා සම්මා වාචා කියලා කියන්නේ විරති චෛතසිකයක්. ඉතින් කායින් හරි යවුවොත් මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පානුව කොහොමද මිච්ඡා වාචා නතර කරන්න මොකද්ද කරන්න ඕනේ? නිකං හිටපං, කට වහපං කියලා තමයි කියන්නේ. ඒතුන් තරහින්. කියන්න තියෙන නම් එච්චර තමයි. ඉතින් ඒ වංශය කිය මට කටවහන්න කියන විදිහට උඹ කණේ පොරොප්පයක් ගහගන්න කිය. ඒ ඇත්ත තමයි. ඔබට මහා කතා අහන්න බැරි නම් කණේ පොරොප්පයක් ගහගන්න කියලා. ඒකත් හොඳයි. නමුත් ගෙදර දොරේ ඉඳදී අපි කතා නොකර හිටියොත් මොනතරම් අවුලක් වෙනවද කියලා හිතන්න. කවුරු හරි ගෙදරට ආපු වෙලාවක අපි කියන්නේ මේ අත් දෙක උතු කරලා පිළිගන්නවට අපි කියන්නේ ගෙදරට මම අමුතර කතා කරනවා කියලා නේ අපි කියන්නේ. මල ගෙදරක ගෙදර ප්‍රධානියා ඉන්නෝනේ කතා කරන්න. ඒ කියන්නේ ආයිබෝන් කිව්වත් නැතත් අත් දෙක එකතු කරලා ගරු කරන එකට අපි කියන්නේ කතා කරනවා. ඉතින් gedit කවුරු හරි આવොත් කතා නොකර හිටියොත් මේක සමාජ විරෝධී කරන්න බෑ. මෙහි આવොත් කතා කෙරුවොත් රිට්‍රීට් එකකින් එලවලා දාන්න. ආගන්තුකව වෙන්නන්නත් එපා. ආගන්තුකව පෛරුපාසනක කරන්නත් එපා. ඉතින් එතකොට ඒක හිතුවොත් මේ වැඩමුළුවට ආපු කෙනා ඒක නම් හරිම සෞත්තු වැඩේ. එහෙම කරන්න බෑ. මොකක්ද අප්පා කලාතුරකින් අමුත් එක්ක ඉන්නේ මෙහෙර කෙනපුවා මොකද අමුත් එක්. කතා කරුවම ඒක අපි කියනවා ඔබ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා. ඉතින් මේ වගේ දෙයක් හිතට වද්දා ගන්න හැමදාම නෙවෙයි. පුළු පුළුවන් වෙලාව. අපි දැනටත් ඒක කරනවා. ඊතරතර ඊජත් අපි නිතරම කතා කරන්නේ අන්නේ කතා නොකර සිටීම සමාදම් වෙන්න පුළුවන් කතා නොකර සිටීම අනු සිටීමට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක ක්‍රමයෙන් වැඩෙනවා. ඒක දන්නේ නැත්තම් එහෙනම් ඉතින් Taman ගෙන්වත් නැහැ සහයෝගයක්. තමන්ගෙන්වත් නැහැ සහයෝගයක්. අපි කරන්නේ දකින් දකින් එකත් එක්ක කතා කරගෙන. ඉන්ජි වැරද්දක් නැහැ. වැරද්දක් පේන්නේ නමුත් ඒ කරාවට පෙළඹෙන්නේ කචකචේට විතක්කෙට යන්නේ සම්මා දිට්ඨියක් මිච්ඡා දිට්ඨියක් නිසාය යන්නේ මිච්ඡා සංකල්පයක් නිසායි කියලා කිව්වොත් ඒක මේ ශිෂ්ටාචාර සමාජය පිළිගන්න එකක් නැහැ. නමුත් සර්වචනාංශිකේ ಗುಣ සඳහන් කරනකොට කියනවා මුනි කියලා වචනයක්. මුනි කියන්නේ කතා කරන්නේ නැහැ. මුනිවරයයි කියලා කියන්නේ මියුට්. කතා නැහැ. ඒක තීරුම් ගන්න ඕන දකින්නකොට මෙයා කතා කරන්න කැමති නැහැ කියලා. කොච්චෙම්ම කියනවනම් එවැනි කෙනෙක් ළඟ ඉස්සලක කතා කරන එක ඒ පුද්ගලයාට කරන අගෞරවයක්. අපි බුදු ගයක් ඇතුළට ගිහිල්ලා සංගීත සම්දර්ශනයක් තියෙනවා කියන්න බෑ. ගැළපෙන්නේ නැහනේ. මේ ਸਰවඥාන්ස විවිධයකට කැමති කෙනා. ඒකේම කෑ ගන්න හොඳ නැහැ. අද බලන්න පන්සල් වල කරන නාටකම් මේ බුදුහාමුදුර වැඩි ඉඳලා කියලා අනිවාර්යයෙන්ම පන්සලක සක්මනක් වෙනවා කෝක වෙතත් ගාන්ට අරකුළුනකුයි ලවුඩ් ස්පීකර් සෙට් එකකුයි තියෙන්න මේ බය පන්සලේ. කොතනකවත් අහන්න බෑනේ අත්‍යවශ්‍ය එකක් විදිහට සක්මනක් එහෙම තියෙනකොත් මොකද්ද සක්මන කියන්නේ කියලා. ඇත්තටම සක්මනක් නැතුණත් වැලි මළුව තියෙනවා. බොමළුව තියෙනවා ගිල කරගන්න පුළුවන්. අන්නේ විදිහට මේ ධර්මය එහා පැත්තේ හැරිලා ආගමක් බවටපත් වෙච්ච ගමන් නිස්සද්ද භාවයේ වැරදි දෙයක් බවටත් කෑ ගැහිල්ල අනිවාර්යම තිබීතු අංගයක් වඩත්පත් වෙලා තියෙනවා. ඒ දෙක තමයි ආගම සහ ධර්මය අතර වෙනස. ඒ නිසා අපි මේ බුද්ධ ආගම හරහා ඇවිල්ලා අපිට පුළුවන් නම් බුද්ධ ධර්මයේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න අපිට කිය හිතන්න වෙනවා. අපි මේ කතා නොකර ඉන්න තැනට එන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව බෑ. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් අඩු ගාණේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ කතා නොකර ඉන්න පිරිසක් මැද ඉන්නකොට මම කතා කළොත් ඒක ශිෂ්ට නෑ. ගැළපෙන්නේ නෑ. ඒක තේරෙන්නේ නැති උනත් කමන්නේ කතා නොකර ඉන්න කියලා හිත හදලා දෙන්න අපිට මේ වගේ සමූහයක් කතා නොකර ඉන්න බලමුලුවක් හදන්න ඕනේ. හදලා කියන්නේ මෙහෙට එන්න බලන්නේ කතා නොකර ඉන්න පුළුවන්. මේ ඉන්නේ මිනිස්සු දවස් දෙක තුනේ. හැබැයි අපි ඒගොල්ලන්ගේ තැනට ගියොත් ඒක කරන්න බෑ. ඒගොල්ලෝ දැන් ගියොත් කියයි මෙහෙ ඉන්නවනම් කතා කර කර ඉන්න ඕනේ. ඒ නිසා අපි මේ සමූහයක් එකතු වෙලා භාවනා මධ්‍යස්ථානයක් හදාගෙන අපි කතා නොකර ඉන්න පරිසරයක් හදනවා. දැන් මේ ගත්ත මේ ඉදිරියදා කට නැත්තම් වාග් ద్వාරයේ පාවිච්චි නොකරනවා කියන මේ වාග් සංවරය කියන මේ සම්මා වාචා කියන මේ කියන එක භාවනාදී ඊට වෙදී යටටට්ටුවේ කියලා විග්‍රහයක් කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කාමයෙන් වෙන් වෙලා, ගීගෙන් අයින් වෙලා මෙහි ඇවිල්ලා අපි සක්මනක් කරනවා කියලා හිතමු. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නවයි කියලා හිතමු. වාඩි වෙලා. අන්න එහෙම ඉන්න වෙලාවක අර ගීගේ අතහැරපු පමණින් හිත යන්නේ නැහනේ සක්මන් කරන එකට. හිත යන්නේ නැහනේ ඉඳගෙන ඉන්න එකට ඒක නිකන් විකෘතියක් වගේ කොට කැලේ හිටපු කියන මීහරකෙක් ගෙනල්ලා කුළුමිහරකෙක් ගම මැද්දේ බැඳගත්තා වගේ හිත දඟලනවනේ. එහෙම නැත්නම් සක්මනේ ඉඳ ගියාම සක්මනේ හිත හිටින්නේ නැහනේ. අන්නේ වෙලාවට අපි මේ විතක්කය කියන වචනයක් ඇති කිරීමේ මූලික ශක්තිය සම්මා විතක්කයක් විදියට මෙනෙහි කිරීම කියලා ගන්නවයි කියලා හිතමු. මම ඊයේත් මතක් කරපු විදියට නන්නත්තර වෙන හිතක් තියෙනවනම් ඒක නික්ලිෂී අරමුණකට යොදවන්න යහපත් අරමුණකට යොදවන්න අපි ඒක මෙනෙහි කිරීමක් කරනවා. විතක්කය යොදවනවා. ඒක එදිනදා ජීවිතේ අපි ගන්න පාඩමක් විදියට ඒ බුරුමි ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අපි ඉස්කෝලේ යන කාලේ පොඩි දරුවෙක් ගැන හිතන්න. මෙතන ඉන්න ඔක්කොමලා ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවනේ. ගිහිල්ලා දෙවෙනි පන්තිය පටන් ගන්නකොට ටීචර් නම් අඬ ගහනවනේ. නම් අඬ ගහනකොට එක එක්කනාගේ නම කිනොට අත උස්සලා මම ඉන්නවයි කියලා කියනවා. එතකොට ටීචර් දන්නවනේ ලීලා කිනොට චම්පාත උස්සන්නේ නැහනේ, කමලාත උස්සන්නේ නැහනේ, බානුමති අත උස්සන්නේ නැහනේ, නයන නයනා සඳලේක අත උස්සන්න බෑනේ. ලීලා කිව්වොත් ලීලාත උස්සන්නේ. ඒකට ටීචර් දන්නවා ලීලා කියනකොට ලීලයි කමලයි චම්පයි ලේකයි තානුරුන් තීනයි සඳ ලේකයි ඔක්කොම ලත උස්සන්නේ නැහැ. හරියට නම කියපෙකන අත උස්සනවා. එතකොට යා ඉන්න බව කායික වශයෙන් ඉන්න බව තේරෙනවා. කමලා කියනකොට කමලා අත උස්සනවා. ඒ ඒ නම කියමන ඒ පුද්ගලයා වශී කරනවා. ඒ වෙලාව ඔක්කොමලා නිස්සද්දයි නම කියපෙකන අත උස්සනවා. එතකොට අපි දන්නවා ටීචර් නම කියනකොට ඒ පුද්ගලයා අත ඉස්සීමෙන් එයාගේ ප්‍රසන්ට් මාක් වෙනවා. ඒ වගේ අපේ හිතට සද්ද රූප ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තියෙනකොට අපි එකක නම කියනවා ඒ නම කියන එකට හිත බැඳෙන්න තියෙන ඉඩ වැඩි. ඒක මහා ජප මන්ත්‍රයක්. මේ දේවානම් පීති රජුරෝ දඩේමේ ගිය වෙලාවේ ලංකාවට වැඩම කරු මීජි මාරතන් වහන්සේ කිලිම 30 කියලා නම කිව්වා. කියපු ගාම්ම රජුරෝ හෙල්ලුම් කෑවා මේ රජ වෙච්චි මට නම කියලා කතා කරන්න කවුද ඉන්නේ කියලා. උඩ බලනකොට ගල උඩ ඉනවා භික්ෂු රූපයක්. එතකොට මේතු මහරතන් වහන්සේ මතක් කරා සමනාමයම් ආරාජ දම්බ විපායි දාගතා. අපි මහා ශ්‍රමණයාගේ ගෝලියෝ ඔබ වහන්සේ කෙරේ ඔබතුමා කෙරේ අනුකම්පාවෙන් මේ ආවා කියනකොට රජුරෝ හේම ආයුධ ටික බිම දැම්මා. මෝදඩේම පැත්තක තිබ්බා. රජුරෝ ඉස්සරහා මේ දේව මේ විඳු මහරතන් වහන්සේ ඉස්සලා වැඳ වැටුණා. මේ ලංකාව වැඳේ. ඔය රජ්ජුරුව වැන්දයි කියලා කියන්නේ ලංකාවම වැන්දා. මොකද්ද? තිස්ස කියලා නම කියපු නිසා. අන්න වගේ අපි ගිහි ගිය අතහැරලාවිල්ලා මෙහි සක්මන් කරන වෙලාවේ වම තියෙනකොට වම කියලා කියනවනම් දකුණ තියෙනයි දකුණ කියලා කියනවනම් ඒ වෙලාවේ සද්ද නැතුව නෙවෙයි වේදනාවක් නැතුව නෙවෙයි හිතවිලිය නැතුව නෙවෙයි අර වමට දකුණට යන්න තියෙන අවස්ථාව හිත මුලිච්ච කරගන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒක නිසා අපි නම කියලා කතා කරන ගතිය වචී සංඛාර කියලා කියනවා. මේ වචනේ නෙවෙයි වචනේ ඇති කරන්න ඕනේ මූල ශක්තිය. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. ඒකේ නම් කිරීමට කියනවා විතක්කය කියලා. ඒ විතක්කය තාක්ෂණික පැත්තක්. අපිට ලේත් මැෂින් එක දාලා යකඩයක් කපන්න ඕන නම් ඉස්සල්ලාම හදියට ලේත් මැෂින් එකට දාලා යකඩ හිර කරගන්න ඕන. හිර කෙරුවට පස්සේ තමයි කට්ට තියලා කපන්න පුළුවන්. යකඩ හෙල්ලෙද්දි කපන්න බෑ. පිත්තල වංගෙඩියක් මදින්න ඕනේ නම් එක අතකින් හිර කරලා අල්ලා ගන්න ඕනේ. ඊට පස්සේ අනෙක් අතින් මදින්න ඕනේ. පිත්තල වංගෙඩියට අද්දකින්ම මැද්දට පිත්තල වංගෙඩිය හෙල්ලෙච්චිදී මැදෙන්නේ නැහැ. නිසා එකකින් හොඳට හිර කරලා අල්ලන්න ඕනේ. Tamanට මදින්න ඕනේ බහන්නේ ඊට පස්සේ තමයි මදින්න පුළුවන්. අන්නේ වගේ අරමුණු රාශි රාශි හිතේ දුවන එකට කියනවා කාම විතක්ක කියලා, කාමේ කියලා. අපිට නික්ලේශී එක අරමුණක් අල්ලාගෙන ඒ අරමුණ මූණට මූණ දාලා තියාගෙන ඉන්න ඕන නම් වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරනකොට ඒ වම දකුණ දෙකේ තමයි හිත හිටින්නේ. අන්න ඒ සඳහා අරමුණ වශී කර ගැනීමේ කෘත්‍යයට අපි කියනවා විතක්කේ කියලා. නම කියලා ආමන්ත්‍රණය කරන්න ඒක කියනවා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතියේ බලමහිමේ කියන පොතේ මේ යද්දෙස්සෝ තොයිල් අනම්මන කරන මිනිස්සු ඒ යකා වශී කරගන්නේ යකාගේ නම කියවන එක. ඕනෙම යකෙක් උගේ නම කියලා කතා කරොත් බයයි. ඒ වෙනුවට අපි බයේ දුවන්න ගත්තොත් යකා පිටිපස්සේ එලවෙලව අපිට කරදර කරනවා. කෙලින්ම මුණ දීලා ඇහුවොත් ඔය යකෝ සීරියකාද කියලා නැත්නම් ඔඩ්ඩි මන්සිනාද කියලා yes sir කියයි. ඒකට කියන්නේ මුණ දෙනවයි කියලා. ඉසේකක්මක් ආව නම් ඉසේකක් වලට කතා කරන්න ඉසේකක්ම කියලා බයයි. දතේකක්මක් ආව නම් දතේකක්ම කියලා කතා කරන්න. ඒකට හොඳට හිත තියාන බලන්න මොකද වෙන්නේ කියලා. බඩේකක්මක් ආව නම් බඩේකක්ම කියලා කතා කරන්න මොකක්වත් ඕනේ උයන හැම කැක්කමක් යනවා. අපි යන්න ඉස්සෙල්ලා තමයි දොස්තර කෙනෙක් අල්ලගෙන බෙහෙත් දීලා යන්න දෙන්න තු පොඩ්ඩක් පරක්කු කරගන්නවා. බෙහෙත් බීලා. ඒක නිසා කියන ඕනෙම හෙම්බිරිස්සාවක් දවස් 4න් සනීප වෙනවා. ඒව දෙයියන්නේ ලෙද කියලා නේ කියන්නේ. බෙහෙත් බිව්වොත් දවස් 6ක් යනවා. අතරමැද දොස්තරට ගන්න ගිහිල්ලා ඌටත් පඳුල්ලලා බෙහෙතුත් බීලා ඊට පස්සේ බෙහෙත් වලත් නරක ගුණ ඇඟ ඇතුලේ හිටිනවා. කරබනේ ඉන්න බීසිකක්ම ඇවිල්ලා තියෙන බය මම තැඹිරිසාව. එම්බිරිසාව ඇවිල්ලා තියෙන පොඩ විවේක ගනින් කියන්නේ. අපි මොකද කරන්නේ? බෙහෙත් බීලා වැඩ කරනවා. කඹරනවා. කඹරනවා. ඕනේ දක්කාපුවම ලෙඩේ මොකක්ද කියලා අඳුරගෙන පොඩ්ඩක් බලන්න මේක දිහා. හරියට වම තියනකොට වම බලනවා වගේ, දකුණ තියනකොට දකුණ බලනවා වගේ. බලපුවක මම ඒක වශී වෙන්න පටන් ගන්නවා. අද එක්කෙනෙක් කියලා තියුණා මට ආනපානෙ පේන්නේ නැයි. පේන්නේ නැති එක ප්‍රශ්නයක් නෑ. ඒකේ දෙයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ආනාපානේ කරදරයක් නැහැ. යා ආනාපාන පැත්තේ නිවන් දැකලා ඉන්නේ. ආනාපානේ මතුරුණා නම් ආනාපානේ කරදරයක්. ඒක නෑ දැන්. ඉතින් හොඳයි. ඒ වුණාට අයියෝ දවස් 10ක හතරක භාවනා කරු අඩු ගානේ ආනාපානවත් අහුන්නේ නැහැ කියලා හරියට පශ්චාත්තාප. මේ අර නැති මීහරකෙක් ගැන පශ්චාත්තාප. ඉතින් කඩුවෙල ධම්මවිහාරී හාමුදුරුවෝ ගිහිල්ලා ධම්මවිහාරී හාමුදුරුවෝ කාට ටීචර් කෙනෙක් කියනවලු අවුරුදු 6 ළමයි තියලා ඒ ළමයින්ට කියලා තියෙනවා අපි සතිපාසල කියලා එකක් තියෙනවා. ඕගොල්ලෝ මේ විනාඩි 10ක් විතර හෙල්ලෙන්නේ නැතු එක තැනක ඉඳගෙන මොනවද වෙන්නේ කියලා බලන්නකො. ඉඳගෙන මොනවද පේන්නේ කියලා. ඉතින් ඒක ළමයි එක එක දේවල් කියනවා. මට මේ පිම්බෙනවා කියලා පේනවා. මට හුස්ම පේනවා. මට ඉඳගෙන ඉන්නකොට රිදෙනවා. මට උලන් වදිනවා තේනවා. හරි මේ කියලා. පොඩි කෙල්ලෙක් වළු මට මොනවත්ක්ම පේන්නේ නැහැ කිව්වා. ඉතින් ටීචර් හිතුවල ඉතින් අවුරුදු 6 ළමයෙක්නේ. දීප උපදෙස් දෙන්න නැතුව ඇති. එහෙම නැත්නම් කමන්නේ කියලා. ඒතර ටීචර් හිතුවලු මේ ළමයා එහෙනම් ඒ වෙලාවේ භාවනා කරන්න නැතුව ඇති කියලා අනිත් දවසෙත් ඒ වෙලාවටම දීලා විනාඩි 5ක් බලනකොට මේ ළමයා හොඳට වාඩි වෙලා ඉන්නවලු. බොහෝම ලස්සනට හිත තැම්පත් වෙලා. ඊට පස්සේ කොට පරිගොල්ල මොනවද පේනවද පේන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ටීචර් හිතුවලු මොකක්ද දැන් මේ ළමයට පැටලලා ඉගෙන ඊට පස්සේ කිව්වලු ඔයා ඉඳගෙන හුස්ම බලන්නකෝ. නැත්තම් මේක බලන්න කියන්නේ. එහෙම බැලුවොත් පේන්නේ නැහැ. එහෙම බැලුවොත් පේනවා. මට ඕන හුස්ම බලන්න පුළුවන් කියලා මම බලන්නේ නැහැ. ඊට පස්සේ ගොල්ලෝ ඒවා බලන්නේ කියලා. ඊට පස්සේ ගොල්ලෝ බලාගෙන ඉන්න මොකද වෙන්නේ? ඒකට ටීචර් බලහිනකොට නැති වෙනවා කිව්වා. බලන්න ඔයා මේ හයේලා අවුරුදු හයේ ළමෙක් කියලා මෙච්චර ඉක්මනට මේක දියුණු වුණානේ. පෙනිලා හුස්ම නොපෙනේ. ඉතින් ටීචර් ඕක තමයි කියලා පළවෙනි දවසේ තුනේ මට ඉතින් මොකක්ද ඔකේ තියෙන වටිනාකම කියලා ඇහුවා. මේ පිම්බි ආනාපානය පොලා ආනාපානය කාරුඩ කළ එක ගෙවෙනවා බලනට වැඩිය හොඳ නොබල නිකන් ඉඳපු ඉවරයි. ඉතින් ධම්ම විහාරී හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා මේ ටීචර් ඒ වෙලාවේ අර ළමයා නොමග ඇරියා නම් මුළු ජීවිතේම ඉවරයි. ඒ මොකද අපිට පේන අපිට හමු වෙන දේවල් වලින් විතරයි දුක එන්නේ. අපිට පේන්නේ නැති හමු වෙච්ච නැති කිසිම දෙයකින් අපිට දුකකුත් නැහැ. ඒවා භාවනා කරන්න ඕනෙත් ඒක නිවනට අදාළත් නැහැ. දකින, පේන, වැටහෙන දේවලින් විතරයි දුක. ඒ නිසා ආනාපානේ පේනවයි කියලා කියන්නේ තව දුකක්. මම හිතනවා ඒකට කැමති නැති වෙයි කියලා බොහෝ දෙනා. නමුත් මේකේ ප්‍රශ්නේ මොකක්ද? අර දුක් කන්දක්, gedaraka දුල කොටදක තියෙන දුක් කන්දක් නැතිකරන්න ආනාපානේ කියන දුක පාවිච්චි කරනවා අපි. සංසාරයක් තියෙන දුක්, ලෝකේ පුරා පැතිරිච්ච දුක් සේරම මේ ආනාපානය කියලා දන්න දුකෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් ආනාපානේ දුකක් වුණාට දුක් කන්දක් ගෙවක් කරන්න අපි ඒක අඩේට ගන්න. ඒක අපි වාංගු කරන්න ගන්න. ඒක ආනාපාන වෙන්න පුළුවන්, පිම්බි මහැකිලි වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්නකොට දැනෙන බර වෙන්න පුළුවන්. කොයි දේ හෝ අර දුක් කන්ද ගෙවම් කරන්න අපි ආධාරයට ගන්නවා. ඉතින් ඒක එනම නම් අපි හිතමු ආනාපානේ සාමාන්‍ය විදිහට පේනවායි කියලා. අර දුක්ඛන්ද gedara තුරේ තියෙන දුක්ඛන්ද ගෙවීම සඳහා නිතරම ආනාපානයේ හිත තබා ගැනීම සඳහා අපිට ආනාපානයේ තවත් උද්දීපනය කරන්න තෙත ගන්නන්න මෙනෙහි කරන්න පුළුවන්. පේන්නේ නැත්තම් මෙනෙහි කරන්නත් එපා, ගෙන්න ගන්නත් එපා. මේව කරගෙන ඉන්නකොට අද නම් ඉතින් දෙවෙනි දවසනේ තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට මොකද වෙන්නේ බලන්න. අර දුක් කන්දක් ගෙවම් කරන්න ඉස්සරහින් තියාගත්ත මේ ආනාපානය කියන නිමිත්ත දිහා හොඳට බලන්න හිටියොත් තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා එnde end end end ආනාපානෙ සංසිඳිලා තේරෙන්නේ නැති දැනෙන්නේ නැති වටහා ගන්න බැරි තන්ට යනවා. පෙනිච්ච ආනාපානෙ මේ දැක දැක තිබුණු ආනාපානෙ ක්‍රමයෙන් නොපෙනී යන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය මේ මිච්ඡා වාචා පිළිබඳව හෝ විතක්ක පිළිබඳ දන්නේ නැත්නම් එයා හිතනවා හයියෙන් ආය හුස්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද උනේ කියලා කලබල වෙනවා. සතිය කඩනවා කියලා චෝදනා කරනවා. සමාධිය නෙතුනා කියලා චෝදනා කරනවා. බෙල්ල කඩා වැටෙනවා කියලා නින්දට ආවයි කියලා චෝදනා කරනවා. නමුත් ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් නම් බණේදී දුක්ඛන්දක් ගෙවම් කරන්න අපි ආනාපානේ නැමැති එක අරගන්නවා. ඒක දිහා බලාගෙන හිටියොත් ඒකත් ගෙවම් වෙනවා. ගිවන් වුණාට පස්සේ ආයෙත් ඒක මෙනෙහි කරන්න යන්නත් එපා. ආයෙත් හයියෙන් හුස්ම ගන්න යන්නත් එපා. හිත නින්දට වැටෙන්න දෙන්නත් එපා. මේ තිබුණු දේ ගෙවන් වුණා. එතන ආනාපානේ නැති හිදැස ආනාපානේ වෙනුවට දැන් තියෙන අවකාශය නැත්නම් ආනාපානේ අභාවය ආනාපානේ නැතිකම තේරුම් ගන්න පුළුවන් නම් එයා ඒකට කාම ලෝකෙන් විතරක් නෙවෙයි රූප ලෝකෙනුත් සමුගත්ත වෙනවා. කාම ලෝකේ ගෙවම් කරන්න අපි ආනාපානේ අඩියට ගත්තා. ආනාපානේ අපි වාංගුවට ගත්තා. ඒක තියා හොඳට බලන්න හිටියොත් ඒක ඉස්මතු කරගන්න ඕන නම් මෙනෙහි කරන්න ඕන කියන කතාවයි මම කිව්වේ. නමුත් ටික වෙලාවක් ගියාම මේ දවස්වල ඉර පායනකොට හඳ නොපෙනී යන්නේ. ආන්නේ වගේ බලානින්දදි මානපණ කිවිල යනවා. අන්නේ වෙලාවේදී අපිට තේරෙනවා මෙතෙක් වෙලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බලන රූප ආනාපානය දැන් දැක දැක දන දන ගෙවෙනවා. අන්නේ ගෙවෙන තැනට යනකොට අනායාසයෙන් භාවනා යනකොට දැන් මෙනෙහි කිරීම නතර කරන්න. නතර කරලා මේ මෙනෙහි සිද්ධ වෙන දේ දිහා බලන්න යනකොට ඒ විදිහට මේ විතක්කය ආනපාන ඉස්මතු කර ගැනීම සඳහා පාවිච්චි කරපු විතක්කය ආනපානෙ ගෙවෙද්දී හේම නතර වෙන්න ගියොත් මට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම ගැනීමට මම අවශ්‍ය නැහැ. ඒක ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවක්. ඒක අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිද්ධ වෙනවා. අපි නිදාගත්තට පස්සේ අපි හුස්ම ගන්නෑ. හුස්ම ගන්නවා කියලා මොකුත් කරන්නේ නැහැ. හැබැයි හුස්ම වැටෙනවා. අපිට පුළුවන් ද කවදා හරි කරන හුස්ම මෙනෙහි කරමින් කරන හුස්ම වෙනුවට ඉබේ වැටෙන හුස්ම දිහා බලන්නේ එච්චර සාන්තියක් මුළු ලෝකෙම නැහැ. එතකොට ආස්වාසේ ආස්වාදයක් බවට පත් වෙනවා. හිතගත පුදුම සංසිධියාවට එනවා. ඒක සමහරු කවදාකවත් අත්දකින්න නැතුව අවුරුදු 120ක් මේ ලෝකෙ ඉඳලා මැරලා යනවා. කවදාකවත් මේ හුස්මක සංහිඳියාවක් දැකලා නැහැ. කවදා හෝ මේ භාවනාවේදී පස්සම්බයං කාය සංඛාරං කියලා ওই සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආස්වාද ප්‍රසාර සංසිද්ධමේ සංසිද්ධේ භාවනා කරනකොට ඒක ඉබේම වෙන්න ඇරලා ඒක දිහා අනුන්ගේ එකක් වගේ බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් යාට තියෙනවා මේ විතක්කේ නැති වුණාට මෙනෙහි කිරුවේ නැති වුණාට හුස්මේ තියෙනවා ඒකේම චර්යාවක් ක්‍රමයෙන් ගෙවිගෙන යනවා අන්නේ වෙලාවේදී මේක නැවත ඉස්මතු කරගන්න අදහසින් මෙනෙහි කරන්න පටන් ගත්තොත් නැගිටලා යන්න ගියොත් නිින්දට වැටුනොත් බය වුනොත් භාවනාවේ දියුණුවක් එන්නේ නැහැ. අන්න එතනදී යෝගාවචරය මේ විතක්කය සංහිඳ වීමක්. ඉබේ වෙන්න ඇරලා විතක්ක නොකර යන්න අරිනවා නම් භාවනාවේ දියුණුවක් වෙනවා. ඒක කියනවා අපි ඉස්කෝලේ යන කාලේ පුංචි කාලේ අපි ඉස්සල්ලාම අයන්න අයන්න උගන්න ගන්න කාලේ අපි ටීචර් මොකද කරන්නේ ලොකුවට ලියනවා ආයන්න. ඊට පස්සේ අල්මයන්න මායන්න ලියන එක ළමයි ඔක්කොටම කියනවා මම මේ අඩිකෝදුව තියෙනකොට ආයන්නට ඔක්කොමල අයනෝ කියලා කියන්නේ. එතකොට මේ ළමයා රූපේ දකිනවා අයනු සද්දය ඇහෙනවා මුළු පන්තියම අයන්න තේරුම් ගන්න. ඒක හොඳට කියවලා කියනකොට දැන් කියනවා මේ ඊගාට තියෙන අල්මයන්න. ඊගාට තියෙන මායන්න. මේ අකුරු තුනෙන් කියන්නේ අම්මා කියන එකයි ඔබේ තාත්තගේ ගෑණි කියන එකයි. ඔබ තේරුම් ගත්තා නම් තාත්තා කියවම අම්මගේ මිනිහා. ඕක තේරුම් ගත්තා නම් ඒකට තාත්තා කියන වචනේට තියෙන ලොකු ගැඹුරු අර්ථයක්. ලියන්නේ තායන්නල් තයන්න තායන්න අම්මටත් තියෙන අර්ථයක් කියලා මේ ළමයා සංකේත තුනකින් අර තාත්තගේ ගෑණි අඳුර ගන්නවා. මගේ අම්මා වගේ කවුරු හරි අම්මා කෙනෙක් අඳුර ගන්නවා. ඉතින් ඒකදී එදා පන්තියේදී අපිට අයන්නල් මයන්න මයන්න අම්මා කිව්වට දැන් අපි පත්‍රේ බලනකොට ආයන් අල්මයන් මායන් අම්මා කියන්නේ නැහැ අකුරු තුන දකින්නකොටම අපිට වචනේ එනවා. දැන් කතා කරලා කියන්න ඕනේ අකුරු වෙන් වෙන් වශයෙන් කියන්න ඕනේ අම්මා කියන වචනේ යෙදිච්ච වාක්‍යයේ මේ වචනේ තියෙන අර්ථයත් අපිට තේරෙනවා. දැන් අප පත්‍රේ බලනකොට එහෙම කියන්න පටන් ගත්තොත් ආයන් අල්මයන් අම්මා අම්මට කේන්ති ගිහිලා කියලා අරම කියන්නේ ළඟින් මිනිස්සු අපිට කියනවා පත්‍රේ කියනවා නම් කියවපන් අපිට කරදර කරන්න එපයි කියලා. හැබැයි හොඩිය පන්ති කිව්වේ නැත්තම් වැරදි. දැන් කිව්වොත් වැරදි. ඒක ඉගෙන ගන්න කාලේ සද්ද කරලා කියනවා. පහු වෙනකොට සද්ද කරන්න ඕනේ නැහැ. ඒක වාක්‍යකේද නැහැටි. වාක්‍ය ඡේදකේද නැහැටි. ඡේදේ රචනයකේද නැහැටි. රචනෙන් කියන්න හදන સંદર્ભය ඔක්කොම අර ඉගෙන ගන්න අකුරු ටිකෙන් තමයි එන්නේ අකුරු ඉගෙන ගන්න කාලේ නම කී කියා කී කියා කරන්නේ. පහු වෙනකොට එහෙම නම් කිරීමක් අවශ්‍ය නැතුව මේක සිද්ධ වෙන ගතියේ හිතේ වර්ධනයක්. අන්නේ වෙනකොට වෙන්නේ මේ විතක්කය නම් කරමින් වෙන් කරමින් තිබුණ දේ හිතෙන් ගිලිහිලා මේක නොකර විතක්කේ නොකර දකින්නකොටම අඳුර ගන්න පුළුවන් තැනකට එනවා. ඉතින් ඒ විදිහට කොත්තනට යනකම් මෙනෙහි කරන්න ඕනද? කොතෙන්ද එහාට මෙන්නේ නොකලින්ද කියන එක කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. කමඨාන් සුද්ධ කරන වෙලාවෙදී දැනගන්න පුළුවන් මෙයා අනවශ්‍ය වෙලාවෙ මෙනෙහි කරනවද මෙනෙහි කළ යුතු වෙලාවේ නොකර ඉන්නවද කියන එක අර මිච්ඡා වාචා සම්මා වාචා වලට වැඩිය ඊට යට මට්ටමක තියෙන එකක් මේවට කියන්නේ වචන නෙවෙයි වචී සංඛාර කිය. වචනේ හර පද්ධතිය. කාට හරි පුළුවන් නම් ඒ විදිහට විතක්කය පවා Tamanට දැක දැක දැන දැන සිදුවෙන මට්ටමට යන්න එයාට විතරක් පුළුවන් වචනේ හසුරවන්න. කාට හරි කතා කරනකොට මාත්‍රිකාවට අදාළව කතා කරන්න පුළුවන්. යන්නේ කොයිද කියලා අහුවොත් මල්ලේ පොල් කියන එකක් නැහැ. එහෙම නැත්තම් යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල්ම තමයි කියන්නේ. අද ඕන දෙන්නේ කතා කරගෙන ඉන්නකොට බලන්න කවදාකවත් දෙන්න අතර sannivedanayak වෙනවද කියලා? වෙන්නේ නැහැ. ලොකු සංසින්න කාලේ කියනවා අද රේඩියෝ එකක් දාලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන. ටෙලිවිෂන් එකෙත් බලන. පත්‍රයක් ගත්තොත් බලන. හන්දියක් හන්දියක් ගානේ බලන. ඉතින් මේ රටට මොකද වෙන්නේ මේ? මෙච්චර බන කියනවනම් මෙච්චර බන අහනවනම් වෙන්න eBay මොකක් හරි වෙනසක් කොහොමද මේ රට නරක වෙන්නේ? ඇහෙන්නේ බන කිව්වට නිකන් ඇහෙන බණක් තියෙනවා පොල් ගාන ගමන් බණහන. එතෙන් කයු අරු කෙලින ගමන් බණහන. අහන බණක් නෑ ඇහෙන බණක් තියෙනවා. ඒ නිසා අපිට කාට හරි sannivedanaya කරන්න ඕන නම් පණිවිඩයක් ඒ කෙනාට පණිවිඩය දෙන්න නම් අපේ හිත තැම්පත් වෙන්න ඕන. අවිසිච්ච හිතෙන් අපි කියලා යාට තේරෙනවා කියලා හිතුණාට කවදාකවත් තේරෙන්නේ නැහැ. බුදුජාණන් වහන්සේ මේකට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා කවදාකවත් බොරුවක් කියලා අනික් පව් හේරම කරලා තියෙනවා. මේ මහබෝසත්න් වහන්සේ කවදාකවත් බොරු කියලා නැහැ. ඒ නිසා කියන බුදුරජාණන් වහන්සේට අද්දෙච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. බුදුහාමුදුරුවෝ කිව්වොත් වචන දෙකක් නැහැ. කිව්වොත් හරියටම හරි. ඒ මොකද බොහෝ කාලයක් අර විතක්කය කියන චෛතසිකය හොඳට පුහුණු කරලා තියෙනවා. අපි භාවනා කරන්න ගියාම මුල් විනාඩි ස්වල්පයේදී අපි සක්මන් කරනකොට විතක්ක යොදන්න වම දකුණ වම දකුණ. ඉඳගත්තර පස්සේ ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන එකට අපි විතක්කය කියලා කියනවා. ලේබල් කරනවා කියලා කියනවා. මෙනෙහි කරනවා කියලා කියනවා. නමුත් මේක හොඳට මුලිච්ච වෙලා මූණට මූණ දාලා හොඳට ඒක දිහා බලහන් ඉන්න පුළුවන් වෙනකොට ඉබේම අපිට තේරෙයි සක්මන ඉබේ යනවා. අනායාසයෙන් යනවා. ඒකට මෙනෙහි නොකර ආස්වාස ප්‍රසාර මේ ආනපාන වෙනවනම් ඒක වඩා දියුණු. එහෙම නැතුව අපි මෙනෙහි නොකර ඉබේම හුස්ම දර ඉබේ වැටෙනවනම් හොඳයි. අන්න එතනදී මේ විතක්කය කොතෙක් යනකම් ගෙනියන්න ඕනද කොතෙන්ද ඒක නතර කරන්න ඕනද කියන එක තමන්ම කරලා තමන්ම අත්දැකලා දැනගන්න ඕනේ. මේ විදිහට මේ විතක්කය කියන එහෙම නැත්නම් මේ වචී සංඛාර කියන එක සංසිඳු නැත්නම් කාය සංස්කාර කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අපේ හුස්ම කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. ඇතුළත කතාව සංසිඳුම් නැත්තම්. ඒක නිසා ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ඒ වගේ තැන්වල වචී කාය සංඛාර සංසිඳීමක් ගැන කතා කරනවා. වචී සං චිත්ත සංඛාර සංසිඳීමක් ගැන කතා කරනවා. වචී සංඛාර ගැන මම අහුවම් කරන්නේ නැහැ. එතකොට බුද්ධ ගෝසාචන් වහන්සේ අහනවා ඇයි මේ සංඛාර තුනක් තියෙනවා කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර. ඇයි මේ වචී සංඛාර ගැන සඳහනක් නැත්තේ බුදුහාමුදුරෝ සඳහන් කරන්නේ නැති කියලා මුන්නාංශයේ දෙන විනිශ්චය තමයි අපේ කායේ තැම්පත් වීමක් කවදාකවත් වෙන්නේ හිත දොඩමළුනා. හිත දොඩමළු වෙච්ච එක වචී සංඛාර සංසිඳුණාට පස්සේ තමයි කාය සංසිඳෙන්න පටන් ගන්නේ. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ හිත හුදකලා වෙන්න නම් ඇතුළත කතාව නතර වෙන්න. මේ ඇතුළත කතාව තියෙන තාක්කල් කය සම්පූර්ණෙන්නේ නැහැ. ඒ නිසා මේ මිච්ඡා වාචා නැත්නම් මේ කතාව එහෙම නැත්නම් මේ දොඩමලු ගතිය එහෙම නැත්නම් මේ කච කචේ තියෙනකන් ඒ කෙනාට විතරක් නෙවෙයි ළඟ ඉන්න කෙනාටවත් භාවනාව හරියන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කාට හරි කතා කරනවා නම් එයා තමන්ගේ තිත අවශ්‍ය ගන්නවා. කතාවට අහුම්කම් දෙන එක නගේ තිත අවශ්‍ය ගන්න. ඒ නිසා අපි පුරුදු වුණොත් මිච්ඡා වාචා කියන එක යමක් නොකර සිටීමෙන් පින් කරන අවස්ථාවක්. කාටවත් යමක් බනවන්නත් එපා කතා කරන්නත් එපා. කතා කරනවා නම් කතා කරන්නේ ලාභෙට කියලා හිතාගන්න. භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අපි කවුරුරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් වාසියට පමණමයි. ඒක සිංහලයේ කියන්නේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. අපි කාටක කවදාකවත් ආමන්ත්‍රණය කරන්නේ වාසියක් නැත්තම්. අත වාසියක් තියෙන තාක් තමයි පාරුව පදින තුරු ජීඹේ කැළඹෙන්න. සූර්ය උදා වෙන තුරු පිණි බෑවෙන්න. කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. ඒ නිසා අපි නිතරම කතා කර කර ඉන්නවනම් අපි කායින් හරි කුට්ටියක් කඩා ගන්න තමයි හදන්නේ. ඇතුළත පිළිච්ච ගතිය දැක්කා නම් නිහඬ භවයේ වටිනාකම දැක්කා නම් එයා කාටවත් කතා නොකර ඉන්න විතරක් නෙමෙයි අනේ මට කවුරුත් ආමන්ත්‍රණය නොකරවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ මට කවුරුත් කතා නොකර ඉන්න තියෙනවනේ මම භාවනා කරන වෙලාවේ. දැන් මේ වෙලාව අපි මෙහෙම මේ වගේ බණක් කිව්වනම් gedara කේම කොච්චර ගෝසාවතියේ. යන්නේ නමුත්ණ්ඩයි පොඩි උණ්ඩයි ගෝසාව නිසා මේ වගේ වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවනේ මගුල් ගල් වල මොකද වෙන්නේ, මල ගෙවල් වල මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට මේ වගේ දැනක් හම්බ වෙන්න පතන්න එපා යන්නේ මේකේ සද්ද කරන්න එපා. ඔය අපිට විතර නෙවෙයි පිටටත් කියන්න ඕන. ආන්නේ වගේ දෙයක් ගන්න වැඩක් කෙරෙන්න ඉස්සෙල්ලා ඒ පරිසරයේ සකස් වෙන එක වගේ තමයි හිත ඇතුලේ මේ වචන කීකරු වෙන්න ඉස්සෙල්ලා විතක්කේ කීකරුකමක් අවශ්‍යයි. ඒ විතක්කේ කීකරුකම කොච්චර දුරට ගෙනියන්න පුළුවන්ද කියන එක බුදුජානසේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මදුපිණ්ඩික සූත්‍රයේ හිත යට මේ යට තට්ටුවේ මේක වැඩ කරන හැටි පෙන්නලා දීලා තිනවා අද ලංකාවේ ලෝකේ ඉන්න කිසිම විද්‍යාඥයෙකුට හිතා ගන්න බෑ මේ බුදුහාඳුරෝ මොන න්‍යායකින් මේක දැනගත්තද කියලා. බුදුරජාණන්සේ දැනගත්තේ තමන්ම භාවනා කරලා පුළුවන් තරම් නිස්සද්ද වෙලා ඉඳලා යහපත් අරමුණකට හිත දාලා ඒ තියෙද්දිත් අපේ හිත අතීතෙට දුවන හැටි. ඒ තියෙද්දිත් අපේ හිත අනාගතෙට දුවන හැටි. ඒ තියෙද්දිත් අපේ හිත සද්දෙට වේදනාවට හිතිවිලට නටන හැටි. එතකොට මේ යහපත් තැනක ඉඳද්දිත් මේ මිච්ඡා විතක් ඇවිල්ලා අපි නොමකට යවන හැටි කියන එක අපි මේ කෙනෙක් පැත්තකට කරලා ඇහුවොත් මේක ඇත්තට මගේ මනාප නිසා මගේ හිත පිට යනවාද කියලා මෙතන කට්ටිය කියාවේ නෑ මට ඕනකමක් නෑ හිත පිට යන්නේ මේක මගේ මනාපෙ නෙවෙයි. එහෙනම් කියන්නේ ਸਰබලදාරි දිව්‍යඥාන්සේ මගේ හිත පිට යන්නේ කිව්වොත් දේවදහිල්ල කරන කට්ටිය කියාවි ඔව් ඔව්. දිව්‍යඥාන්සේ තමයි හිත මෙහෙවන්නේ කියලා. තව කෙනෙක් කියනවලු බුදුජානනාංශ ඉන්න කාලේ කියනවා මේ හොඳට බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අනුන්ගේ හිත වලට රිංගලා ඒගොල්ලන්ගේ හිත හසුරුවනවායි කියලා. තව කට්ටියක් කියනවා නෑ හිත පිට යන්නේ කිසිම හේතුවක් නෑ. අහේතු අප්‍රත්‍යයෙන් යනවයි කියලා මේ කාරණා හතරම පොට්ටපාද පරිබ්‍රාජකය බුදුහාමරණ මතක් කරනවා ස්වාමීන් අපි මේ යහපත් තැනක ඉන්නකොට අපේ හිත කවුද මේ ඇදලා දාන්නේ එළියට මමද ਸਰබලධාරි දිව්‍යන් වහන්සේද එහෙනම් ශ්‍රමණ බ්‍රාහ්මණය චිත්ත ශක්තියදී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වැළද්ද එතන අහම්බුවක්ද කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මේ අහම්බයක් කියන එක මම කලින්ම ප්‍රතික්ෂේප කරනවා මේක මමත් නෙවෙයි. ඊය සරබරදි දිවිකුත් නෙවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණියත් නෙවෙයි. ඔබ ශික්ෂාවක් කරනවා නම් ඔබට මේක නතර කරන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. ඒක නිසා විවිධාකාර අරමුණු දිගේ හිත යන්න දෙන්නේ නැතුව මේ කායික අරමුණ නැත්තම් කායනුපස්සනාවේ නැත්තම් ආනපානේ නැත්තම් ධක්මනේ හරි එකක හිත තියන්න පුරුදු කළොත් බොහෝ කාලයක් නන්නත්තර වෙච්ච හිත ඒ කාර්මණක යොදාගෙන හිටියොත් කාලයක් යනකොට ඒකට ඒකෝදි වෙන එක ඒකාග්‍ර වෙන එක වෙන්න පුළුවන්. ඒ දේ වෙනකොට Tamanට තේරෙයි මේ ගණයා කෙරෙහි වෙලා බැඳිලා කටයුතු කරන්න බෑ. කුලයා කෙරෙහි බැඳිලා කටයුතු කරන්න බෑ. ගණයා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙහි වෙන් වෙලා මේ සාමාන්‍ය කතාව නතර කරලා අරමුණකට හිත දාගෙන ඉන්නකොට ඇතුළත කතාව නතර වෙච්ච දවසේ තමයි ආනපානවත් tempat වෙන්න පටන් ගන්න. ඇවිදින ඇවිදිල්ලවත් ඉබේම වෙන ගානට සිද්ධ වෙන්නේ මේ ඇතුළත කතාව නතර වෙනකොට. අන්න ඒක දැනගෙන මේ ඇතුළත කතාව නතර වෙනකොට නිදිමතක් එනවා. ඇතුළත කතාව නතර වෙනකොට කම්මැලිකමක් එනවා. ඇතුළත කතාව නතර වෙනකොට පාළු ගතියක් දැනෙනවා. ඇතුළත කතාව නතර වෙනකොට බය ගතියක් දැනෙනවා. ඇතුළත කතාව නතරනකොට ඒකාකාරීකමක් දැනෙනවා. ඇතුළත කතාව නැති වෙනකොට එපා වෙන ගතියක් එනවා. මෙතන කවුරුවක්වත් නැහැ භාවනා කරනකොට එහෙම කම්මැලි ගතියක් ඇති වෙච්චි නැති කෙනෙක්. පහළු ගතියක් ඇති වෙච්චි නැති කෙනෙක්. බයක් චකිතයක් ඇති වෙච්චි නැති කෙනෙක්. ඒ වෙලාවේදී යාට තේරුම් ගන්න පුළුවන් නම් මේ ඇතුළත කතාව නතර වීමයි මෙතන වෙලා තියෙන්නේ. ඒකට හිත ඉබේම නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. පුළුවන්ද භාවනා ශික්ෂාවක් වශයෙන් ඇතුළත කතාව නතර වෙනකොට අවදි භාවයේ වැඩි කරලා අප්‍රමාදී බව වැඩි කරලා මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතුළත කතාව නතර වෙනවා නින්දට ගියොත් මහා නාස්තියක් වෙන්නේ මම මේකට අවදි වෙන්න ඕනේ මේක මම ලබාගත්ත භාවනා ප්‍රතිඵලයක් වශයෙන් සලකන්න ඕනේ මේක බුදුරජාණන් ශ්‍රී දීපු පණිවිඩය කියලා තේරුම් අරගන්න ඕනේ කියලා ඒ විතක්කේ නතර වෙන වෙලාවේ අතුරුත කතාව නතරන වෙලාවේ සම්පූර්ණ අවදි භාවයකට එන්න කොච්චරක පෙර හුසුදානමක් තියෙන්න ඕන. ලෑස්තිලා යන්න ඕනේ. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ අහපුවම කියන්නේ භාවනා කරලා පුරුදු වෙකනට තේරෙයි විනාඩි 10ක් 15ක් යනකොට ඉඳගෙන ඉන්න එපා වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. අන්නේ නීරස වෙනකොට මේ අරමුණේ විපරිණාමය මොන අරමුණ කොයි தත්වයකට පත් වෙනකොටද ඒ කම්මැලිකම එන්නේ කියලා සම්බන්ධ වෙලා ඒකට ලැහැත්ති වෙලා ගිහිල්ලා මේ ඇතුළත කතාව නතර වීමත් එක තමයි මේක සිද්ධ වෙන්නේ අන්න ඉතින් දෙනකොට පාවා දෙන්න එපා රටන අවදි භාවයකින් ලෑස්ති මනසකින් ගියොත් මම අර දවල් කිව්වා වගේ නින්දට ගියාට පස්සෙත් වැටෙන්න පුළුවන් දැන් මම නින්දේ ඉන්නේ කියලා. ඒ වෙනත හිතේ මොනම අරමුණක්වත් නැහැ. ඒක පාළුවට දාන්නේ නැහැ, කම්මැලිකමට දාන්නේ නැහැ, සටන පාවා දෙන්නේ නැහැ. ඒකට අවදි වෙන්න පුළුවන් නම් මේ ජීවිතේ ඉඳද්දිම මේ ජීවිතෙන් සමු ගන්න පුළුවන්. මේ ජීවිතේ ඉඳද්දිම මේ ජීවිතෙන් සමු ගන්න පුළුවන් සුළු වේලාවකට. ඒක නිකන් తాවකාලික මරණයක් වගේ. දුවට gediya පිටින් භාවනා කරනවා. හැබැයි එයා දන්නේ මගේ හිත කොහෙද තියෙන්නේ කියලා. අරමුණ මොකද්ද කියලා. හැබැයි දන්නවා මට දිගට සතිය තිබුණයි කියලා. මොන අරමුණේද කියලා දන්නේ සතිය තිබුණයි කියලා. ඉතින් ඒක දැනගෙන භාවනාදී ඒකම කරන කෙනෙක් දැක්කොත් දෙයියෝ ඒකම කරන බව දැක්කොත් බ්‍රහ්මියෝ ඒගොල්ලෝ নমස්කාර කරනෝලි පුරුෂයාට නමෝ තේ පුරිසාජඤ්ඤ නපෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිසාය ජහයති. ඊ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ පුරුෂයා දන්නේ භාවනා කරන්නේ මොකක් මතද කියලා. අරමුණ නැහැ. නැති බව දන්නව. නිදිත් නැහැ. එතකොට ඒකේ නාගේ වචී සංඛාරත් සම්තිදෙනවා. ඒක තමයි කාය සංස්කාර නැත්නම් කයේ තැම්පත් වීමට අත්‍යවශ්‍ය දේ. ඉතින් ඒක අපි ඉස්සල්ලාම කරන්නේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා කතා නොකර නිකන් ඉන්නේ. වචන සාමාන්‍ය වචන දෙඩවීම නතර කරනවා. මේක ඒතකොට සම්මා වාචාවට වැටෙනවා. ඊට පස්සේ බලනවා ඇතුලේ වචන හදන යන්ත්‍රණයක් තියෙනවානේ. මේ ඇතුළත කතාව කියන එක. ආනික සංසිඳන ක්‍රමයක් ගන්නවා එකම අරමුණක් දිහා බලනින්ද. එකම අරමුණක් දිහා බලනකොට මේ ඇතුළත කතාව නතර වෙනකොටම කම්මැලිකම එනවා. ඒකාකාරීකම එනවා. බය එනවා. අසරණ ගතිය එනවා. මේ සමතිත වෙන්නේ විපස්සනාදි කියලා හිතනවා. ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ කියලා හිතනවා හිත ඇතුලේ විශාල ශද්ධාව නැති ගතියක් එනවා. ඒ ලෑස්ති වෙලා ගියොත් ඒකට ලෑස්ති වෙලා ගියොත් එහෙමනම් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒක තව වඩන්න පුළුවන්. එතකොට යාට හම්බ වෙනවා විනාඩි 2 3 4 5 6 7 8 මැරිලා නැති බව දන්නෝ නිින්ද ගිහලා නැති බව දන්නෝ ක්ලාන්ත වෙලා සීය නැති බව වෙලා නැති බව දන්නව නමුත් මොකේද හිත තිබ්බේ කියලා දන්නේ මොකකවත් හිත එල්ලිලා නැහැ එතකොට ආලම් ආරම්භණේ කියන්නේ ආලම්බණය කියන එක එල්ලිලා තියෙන දේ දැන් මෙතන අනාරම්භිත තත්ත්වයට හිතපත් වෙනවා එහෙම නැත්නම් අනිමිත්‍ය තත්ත්වයට හිතපත් වෙනවා ඉතින් ඒක බයක් ඇති කරන්නේ නැතුව ඒකට සූදානම් වෙලා ගියා නම් අපිට තේරෙනවා මේ ලෝකෙම ඉන්න ගමන් මේ ලෝකෙ කිසිම සංකල්පයක් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. මේ ලෝකෙ කිසිම දෙයක් අපි අනිදීන් වෙන් කළා හඳුනාගන්නේ සියල්ලෙම සුළු වේලාවකට දුරස්ත භාවයක් ලබා ගන්න. ඉතින් මේක සයිකියාට්‍රික් කෙනෙකුට කිව්වොත් එහෙම කියාවි බෙහෙත් බොන්න කියලා. මානසික වෛද්‍යවරයෙකුට එහෙම ගිහිල්ලා කිව්වොත් නම් මම මෙච්චර වෙලා හිටියා භාවනාවේ මොනවත්ක්වත්ම හිතේ තිබුණේ නැහැ කියලා උඟ දෙනෙක් බය වෙනවා. ඒ සයිකියාට්‍රික් දෙනවා සයිකඩෙලික් බෙහෙතක් දෙනවා. මුලේ පොඩ්ඩක් ක්‍රියාකාරකම් නැතර කරන්න පිස්සු වගේක් හැදීගෙන එනවා. ඒ නිසා මේ ආයෙත් කොහොම හරි කොහොම හරි මම ඇති කරලා දෙන්න උත්සාහයක් ගන්නවා යා. මාන්නේ ඇති කරලා දෙන්න උත්සාහයක් ගන්නවා යා. තණ්හාව ඇති කරලා දෙන්න උත්සාහයක් ගන්න. මොකද අර හිතවිලි මේ විතක්ක නැති හිතේ තණ්හා මාන දිටි නැහැ. ඒසොට මේ පුද්ගලයාත් බය වෙනවා, සයිකියාට්‍රිස්ට්නුත් බය වෙනවා. මොකද බටහිර වෛද්‍ය විද්‍යාව කවදාකවත් ඔය පැත්ත සාකච්ඡා කරලා නැහැ. මොකද සරුවචනාංශේ බෙන්ලා දීලා තියෙනවා සාරිපුත්‍ර සාංශ අපිට මතක් කරනවා භාවනාවේදී ඒ වචන පාවිච්චිය පුළුවන් තරම් අඩු කරන්න නතර කරන්න භාවනාවේදී නතර කිරීම පිනක්. එහෙම නැත්නම් කුසලයක්. එහෙම නැත්නම් සතියට කරන අනුග්‍රහයක්. දෙන්නේ කතා කරන එක තමයි මෙතන වාචා කියලා කියනවා. ඇතුළත එක්කනම කතා කරනවානේ. ඒක තමයි කියන්නේ හිත ඇතුළේ දොඩමළු වෙනවා කියලා. මේකට පාරිභාෂිත ශබ්ද මාලාවේ භාවනා વિશે කියන්නේ ප්‍රපංච කරනවායි කිය. මේ වෙච්ච දෙයක් මත හිත දොඩමළු වෙලා ওই කතාවට වැටෙනවා. Taman එක්කමයි කතා කරන්නේ. සමහරු හයියමුත් කතා කරනවා. අපි කියනකට පිස්සු කියලා. ඉතින් හුඟ දෙනෙක් අර ටෙලිෆෝන් එක කණේ ගහගෙන පාර දිගේ මෙහෙම මෙහෙම කර කර යනකොට මට තීත්‍ය තමයි මනසට පිස්සුත් දන්නේ කියලා නෑ මේ ෆෝන් කෝල් එකක් ගන්න. මරගෙන හයියෙන් ඉතින් කතා කර කර යනවා කියා කියන දේ ඇහෙනවා හැබැයි යාට එන සද්ද ඇහෙන්නේ නැහැ. ඉතින් මේ ළඟදී එහෙම මියුසික් දාගෙන යන කෙල්ලෝ දෙන්නේ කෝච්චියට ඇට වෙලා මැරුණා. ඉතින් පිටින් එන සද්ද ඇහෙන්නේ නැහැ යාට. ඇහෙන්නේ මියුසික් එක විතරයි. කෝච්චියක් එනවා ඒ ඇහෙන්නේ නැහැ. භාවනා කරලා අපිට පුළුවන් නම් ඒ වගේ අර විවේක තැනකට ගිහිලා ඒක වාර්තාකරනද කවදා හරි කාට හරි වාර්තා කරන්න පුළුවන් නම් මට මේ පිනිච්ච ආනාපානෙ මෙහෙම නොපෙනී ගියා මම බැලුවා මට පෙනුනේ නැහැ. ආනාපානේ අභාවයේ පේනවා යාට. තිබිච්ච ආනාපානේ පිළිද යනවා. අපි මේක සතිපාසලේ වෙන සෙල්ලමක් කරනවා. අපි ගෙනියනවා මේ පිත්තල පාත්‍රය. ඒකට පොඩ්ඩක් තට්ටුවක් දාන්න. තට්ටුව දාලා ඔක්කොටම කියන මේ සද්දේ ඉවර වෙන දැන අහන්න කියලා. ඒකේ සද්දේ එන්නේ තීව්‍ර සද්දකින් බිඳුවට බහිනවා. ඉවර වේගනේ යනකොට අධික අවධානයෙන් අහගෙන ඉන්න ඕන. විවිධ සද්ද වලින් අයින් කළ මේ සද්දය අහන්න. හොඳටම ඉවර වෙනකොට ඒ කියන්නේ සද්ද තරංගයේ අවසානයේට යනකොට යාට ඇහෙනවා නිහඬ නිස්සද්දතාවය කියන්නේ. අපි ඒකට කියනවා නිහඬේ හඬ කියලා. මේකට කියනවා නාද භාවනාව කියලා. සද්දයක් මොකක්වත්ම නැති වෙලාවේ අහනවා ඇහෙන්නේ මේක භාවනාව උතුම්ම කෙලවරක්. ඔය බටහිර ලෝකේ පහළ වෙච්ච බීතෝවන් කියන සංගීතඥයා ඒ පැස්ටෝරල් මියුසික් එකේදී එයා මේ ගැමි సౌందර්යය පෙන්නනවා බටනලා සද්දෙයි බොහෝම ලස්සන ගොපලු සංගීතයක් ඒ ගොඩක් වෙලාට පෙන්වන්නේ මේ හෘද වස්තුවේ ගැස්මත් එක තමයි යන්නේ රිද්ම් එක අපි පොඩි කාලේ අපිට තිබුණේ එකම මියුසික් එක අම්මගේ හෘද වස්තුවේ ගැස්ම විතරයි එනිසා බබා අඬනකොට අම්මා කරන්නේ බබාගේ කන තිනවා හෘදේ වස්තුවට බබා නතර වෙනවා. මොකද යාට පේනවා හිටපු තැනම තමයි ඉන්නේ වගේ කියලා. අඬන බබාලා මේ තනි ගාවනේ තියාගන්න. හෘදේ වස්තුව ගාව. ඉතින් මේ බීතෝ උනත් මුළු ලෝකෙම නලවනවා මේ අඬ දීලා. දීලා මගදී සද්දේ අඩු කරලා අඩු කරලා අඩු කරලා ගෙනලා නිහඬතාවය පෙන්වනවා තප්පර ගන්නවා. ඊට පස්සේ ආයේ මීට පටන් අරන ආය අර කොපලුණාතර යනවා. ඕන කෙනකින් ඇහුවනම් මියුසික් එක හොඳම කෑල්ල මොකද්ද කියලා අර නිහඬ තමයි හොඳම කෑල්ල. නිහඬතාවයට ඇහුම්කන් දෙන්න නම් අපි ශබ්ද දූෂණය කියන එක තේරුම් ගන්න ඕන. අපිට ශබ්ද දූෂණේ නැති තැනක ඉන්න ගියාම තනි, පාළුයි, කම්මැලි. නිහඬ එනකොටම තනි වන් දෝෂයක් එනවා අපිට. අපි ඒ නිසා මේ තිබුණ බෝඩ් එකක් දාලා SMS කියලා slowly mindfully silently කියලා මේ සතිපස්සේ ළමෙන්ට ගන්නවා වැඩක් කරනකොට නැවතිල්ල කරන්ඩ සතියෙන් කරන්ඩ ශබ්ද නොනග කරන් දොරක් අයිනකොට ඒ දොරේ අරිණකින් එන සද්දෙට ඇහුම්කම් දෙන්න. Taman ඇවිල්ලා වාඩි වෙනකොට මේ සෙනග මැද බසබත ගාලා කූඩාරන් දිගාර ඉන්නා වගේ වහනේම බොහොම නිස්සද්ද වාඩි වෙන්න. ඉතින් එතකොට Tamanගේම සද්ද වලට ඇහුම්කම් දෙනකොට මෙයාට දවසක මේ නිහඬ කියලා සද්දයක් තියෙනවා. ඒක භාවනා නොකරන එකනට බයක්. පාළු ගතියක්, තනිකන් දෝෂයක්. භාවනා කරන එකනට ඒක ඇහෙනකොට සතුටක් ඇති වෙනවා. මම දැන් සුදකලා වුණා. මම දැන් විවේක වුණා. එහෙම නැත්නම් කියනවා මම දැන් පිරිච්ච ගතියකට ආවයි කියලා. ඒ ਸਰවඥාන්සේ කැලේක ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ලා ਸਰවඥාන්සේ චෝදනාවක් කරනවා. හිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කිය. ස්වාමීන් වහන්සේ පක්ෂීන්ද අඬන්නේ නැති මධ්‍යම රාත්‍රියේ මට පුදුමාකාර සද්දයක් ඇහුණා මට පුදුම බයක් ඇති වුණා කිය. පහළු ගතියතර බුදුරජාණන්සේකට උත්තරයක් දෙනවා. තිති මජ්ජත්තිගේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය මටත් ওই සද්දේ වුණාට ලොකු සතුටක් ඇති වුණා මම දැන් හොදකලා වුණයි කිය. දෙයන්නාන්සිට ආවේ තනිකන් දෝෂයක්. ඉතින් එයා පිරිත් නූල් ඉල්ලනවා. එයා අප නූල් ගැට ගන්න. එයා දෙයයන්ට ඇදිනවා අනේ බලන්නකො මහා පාළු සද්දයක් ඇහුණා මට මහා එපා වීමක් වුණා කියලා. ඒ නිසා සත්පුරුෂයා අසත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන් සද්දට ප්‍රිය කරන නිසා අසත්පුරුෂයා. නිස්සද්ද භාවයට ප්‍රිය කරන එක සත්පුරුෂයා. වචන කතා කරන එක නා අසත්පුරුෂයා. දැන් මේ වෙලාවේ මම විතරනේ වචන කතා කරන්නේ. අහගෙන ඉන්න කට්ටිය සත්පුරුෂයි. දවස් පුරාවට අපි කරන සම්පප්පලාප ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දවස් පුරාවට අපි කරන සද්ද දූෂණ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. සරුවච්චන් වහන්සේ එහෙම සද්ද කරන තැනට වඩින්නේවත් නැහැ. ඒ තරම් නිහඬට කැමති වුණා. මොකද මේ නිහඬදී විතරයි හිතක් කයක් සැනසෙන්නේ. අපි හිතනවා මේ සංගීතය ප්‍රිය නොකරන අමනුෂ්‍යකී කියලා බේස් දාගෙන කෑ ගහගෙන නටාගෙන ජීවත් වෙනවා. නමුත් මේ නිහඬේ හඬ අහන්න නම් අපි මිච්ඡා වාචා කියන එක තේරුම් අරගන්න ඕනේ. අපි සෙනගක් එක්ක ඉන්න ගියාම අපි කොච්චරක් ශබ්ද දූෂණය කරනවද? අද කෝවිලයි පන්සලයි මේ මුස්ලිම් දේවස්ථානයේ විතර ශබ්ද දූෂණය කරන්න වෙන කෝකකවත්. ඒගොල්ල වැඩිම ලවුඩ් ස්පීකර් දාගෙන ශබ්ද කරනවා. ඉතින් මේ නොමිලේ හම්බෙච්ච විවේකය නොමිලේ හම්බෙච්ච නිසද්ද භාවයේ තියේදී සල්ලි දීලා මේ සද්ද ඇති කරගන්න ශිෂ්ටාචාරයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒකට කනගාටු වෙන්න එපා. මට පුළුවන් මේ භාවනා කරන එක්කෙනෙකුට පුළුවන් මගේ හිතේ ඇතුලේ කතාවත් නතර කරලා වෙන කෙනෙකුට කරන කතාවකුත් පැත්තකට වෙලා මම එක චිත්තක්ෂණයක් මේ විතක්ක නතර කරන්න වුණොත් මගෙන් නිකුත් වෙන්නේ නිහඬ සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයේ මුළු ලෝකෙම සනසනවා. එක චිත්තක්ෂණයක් භාවනා කරනකොට ලැබෙන විවේකයෙන් මුළු ලෝකෙම සැනසෙනවා. ඒ නිසා හිතන්න එපා ලෝකේ දූෂණය කරන නිසා මමත් පෙලෙන්න ඕනයි කියලා. ඒ පෙලෙන ලෝකෙම ඉඳගෙන බණ භාවනා කරනකොට මොන ධ්‍යානයක් ලැබුණ නැතුව ප්‍රශ්නයක් නැහැ. මොන මාර්ගඵලයක් නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ. මං අඩු ගානේ පැයක් සද්ද නොකර හිටියා. පුළුවන්ද? අන්න ඒක සටහන් කරන්න කමඨාන් වார்த்தාවක්. මම හොඳට සක්වන බැලුවා වැලිපෑගෙනවා තේරුණා රස්නිය තේරුණා උණුසුම තේරුණා මගේ හිතේ කිසිම දොඩමළු ගතියක් නැහැ මොන જાති වැටුණත් මම ඒක පිළිගන්න ලෑස්ති මං වාඩි වෙලා හිටියා මට ආනපාන පෙනුණා එහෙම නැත්නම් පෙනුන්නේ මට පන්නේ නැහැ මම ඒක කිසිම චෝදනාවක් කරන්නේ නැතුව විතර්ක කරන්නේ නැතුව මේක දිහා බලන් හිටියා කියලා කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් එයා හැදෙන්න කැමති කෙනෙක්, නිහතමානී කෙනෙක්, අහිංසක කෙනෙක් කියලා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ වයසට ගියාම මේක එන්නෙන්න මේ ගුණය අඩු වෙනවයි කියලා. වයසට ගියාම අපිට කතා කරන සද්දය ආවේ නැත්නම් පාළුවක් තියෙනවනේ. නමුත් වයසට ගියත් අර ලදරු මනසක් ඇති කරගන්න පුළුවන් නම් ආධුනික මනසක් එහෙම නැත්නම් ඒකට කියනවා ආධිකම්මික මනසක් එතන ඉඳලා පටන් ගන්න පුළුවන් මගෙන් නහමක් සද්ද දූෂණය වේවා මම එකතු කරන්නේ සද්ද දූෂණ මොනවාරි පුළුවන් තරම් නිස්සද්ද වෙනවා. ওই සත්තුන්ගෙන් අඩුවෙන් කෑ ගහන සතා කියන්නේ බස්සයි කියලා. ළමා ලෝකේ බස්සා කියලා කියන්නේ පඬිතයාට නම. ඌ වැඩිම කියන එච්චර තමයි. මොනවා කිව්වා හ්ම් හ්ම්. මේ නිල්ල මෙහෙදී අපේ ගොඩින් මහත්තයා මොනවා කිව්වත් හ්ම් කියනවා ඒක හා කියන්නෙත් නෑ නෑ කියන්නේ. හුක් කියන. හ්ම් හ්ම්. ඉතින් අපි ගොඩින්ගේ හ්ම් එක කියලා කියනවා. කල්සි පණ්ඩිසාංශර කියලා එන්න නඩු. එන්න දෙපැත්තේ ඇවිල්ලා අර පැත්තේ මේ පැත්තේ නඩු ගියා. දෙයක් නැහැ නම ඕකේ. ඕකේ දෙයක් නැහැ. ගිහිල්ලා තේ ටිකක් බොන්නු. ගිහිල්ලා තේ ටිකක් බොන්නු. දෙයක් නැහැ කියලා. ඉතින් අපේ කොස්කොඩ ස්වාමීන් වහන්සේ දෙයක් නැහැ කියලා පොතක් ලිව්වා. ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට එකම විනිශ්චයයි තියෙන. ඕක දෙයක් නැහැ නඩු කියන්න දෙන්නේ නැහැ ඕකේ. අපි ලොකු සාන්තින්න කාලේ කියනවා රට රාජ්‍ය වලින් මිනිස්සු එනවලු ඇවිල්ලා කතා කරලා යන්න ඔබ වහන්සේ වැඳලා ගියත් ඇති කියලා හොඳයි. ඉතින් ඇවිල්ලා පූජා ඔප්පු කරලා වැඳලා යන්නේ දෙවෙනි සැරේත් මෙයා දැන් කොට්ටන්දර කියවනවනේ. හොඳයි. තුන්වෙනි සැරේ හොඳයි කියනොත් නැගිටලා යනවා. ඉච්චරයි අතේ පොල් තෙල් ටිකක් ගහගෙන ඉන්න කොස් කපන බව දන්නවනම්. ඌ කියයි මහා කියන දෙයක් එන හරියක් එන්නේ කොහොල්ලයි. ඒ වට කරගෙන එන්නේ අරක කතා කරන්න මේක කතා කරන්න පූචානං අන්ධහැර කියාපාන දේවල් ඌ අහලා කන පිටිලා තියෙන. මේ යෝගාවචරණ මොන පූචානන්ද? Tamange අපංකම් කියපාන දෙවෙනි අපි ඇවිල්ලා තියෙන්නේ. අන්නේ නිහඬට පුරුදු වුණා නම් ඕගොල්ලෝ කවදාකවත් ගෙදර මිනිස්සු රේඩියෝ අහුවයි කියලා තරහ වෙන එකක් නැහැ. කවදාකවත් ළඟ ඉන්න කෙනා ටෙලිවිෂන් අහුවයි කියලා ප්‍රශ්න ඒගොල්ලන්ට අහන්න දෙන්නේ. ওই ධම්මසුනිත්ගේ පුතා අහනවලු ධම්මසුනිත් ගියාට පස්සේ ගෙදර අයියා මල්ලි අයියා ඔව් උඹට මේ ටෙලිවිෂන් එක බලද්දි භාවනා කරන්න පුළුවන්ද කියලා පිස්සු කතා කරනද මට බෑ ඒක කරන්න කියලා ඌ කියනවලු මම මේ කට්ටිය ඔක්කොටම ටෙලිවිෂන් එක දාලා ඔක්කොම බලන්න ඉන්නේ මම එහෙම භාවනා කරන කවුරුවක්වත් දන්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ ටෙලිවිෂන් එකට මත් වෙලා ඉන්නවා මම පැය ගාණක් ඉතින් මම ඉන්නේ පවුලත් එක්කනේ. කවුරුවක්වත් දන්නේ නැහැ භාවනා කරන බව. අරගොල්ලෝ ටෙලිවිෂන් එකේ ශෝකාන්ත දුක්ඛාන්ත බලබලා ටෙලිවිෂන් channel මාරු කර බලන මෙයා බලන්න වගේ ඇසත්තේ නමුත් අන්ධෙක් වගේ ඉන්නවලු. ඉතින් කියහන ඔබ පැවිදි වෙලා ආරණ්‍ය ඉඳලා මොකක්ද ඉගෙන ගත්තේ බලපන් මම මේ ටෙලිවිෂන් එක බලලා දෙන භාවනා කරන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. ඒ ටෙලිවිෂන් හද මිසක ප්‍රශ්නකුත් නැහැ. නාටකම් හද මිසක ප්‍රශ්නකුත් නැහැ. ඒක දිහා බලාන ඉන්න බලන්න වගේ. ඕනේ සද්දයක් අහන්න අහන්න වගේ. ඒකට කියන්නේ කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නේ කියලා. අහපු දේ අහපු තැනින් නතර කරන්න කියනවා දිගට ඕක ගැන කතන්දර කොටන්න යන්න එපා. කෙලස් තියෙන්නේ අහන දේ නෙවෙයි මේ අහන දේ ගැන කච කච ගන්න ගත්තොත්. කතන්දර ගොතන්න ගත්තොත්. පටලව ගත්තොත්. අහපු ගන්න මේ කණින් ආලා ඒ කණින් යන්න ඇරියොත් දොස් කියනවා මිනිස්සු. ඒ ස්වාමීන් වහන්සේ කිව්වට බීටි ඇලියට වේනා ගායනා කරා වගේ මොනවා කිව්වත් අහන්නේ නැහැ කියලා කියනවා. ඔව් අහන්න ගියොත් එහෙම අපිට වංචාවච්ච පත්‍රෙ කියවන්න කියයි. ඉතින් ඔව් කිව්වට කියවන්න ඕනේ නෑ. කවුරු හරි ගියොත් ඔබ වහන්සේ වගේ කෙනෙක් වංචාවච්ච පත්‍රෙ කියවන්න ඕනේ කියන හොඳයි කිය. ප්‍රශ්නේ නෑ. මේ මිනිස්සු කියන දේවල් කරන්න පටන් අරගත්තොත් කරන්න බෑ. ඒක අහන්න නෑ වුණා වගේ. නැත්නම් අර අමාරිසයේගේ තියෙන මට ඇහුන්නේ කියලා. ඒ දවස්වල ඒක ලොකු ප්‍රසිද්ධ කතාවක්. හොඳට කියනකොට අහගන්න මට ඇහුන්නේ නැහැ කියලා. දෙතුන් සැරයක් කියනකොට ඉතින් වැඩ නැහැ කියලා. අපි කන් දීමෙන් තමයි අර මනුස්සයා දොඩමලු කරන්නේ. කන් දීමෙන් තමයි අනික් මනුස්සයා දොඩමලු කරන්නේ. ඒ නිසා මේ කලාව දන්නවනම් සෙනගක් මැද හිටියත්, ගෙන්දගම් පොළවේ හිටියත්, කොඩි ගහ යට හිටියත් Taman දන්නවනම් Taman දොඩමලු නොවි ගතකරනද ඒකේ තියෙනවා පිරිසත් සංසන්දවන්න පුළුවන් ක්‍රමයක්. පිරිසත් එහෙම සංසිඳවන්න පුළුවන් ක්‍රමයක්. ඒකේ ඉන්නේ ගොඩක් භාවනා කරුවාට පස්සේ. භාවනා කරපු කෙනෙක් පිරිසක් මැදට යනකොට අනික් කට්ටියත් නිකම්ම සංසිඳනවා. ඒක අපිට අත්දකින්න පුළුවන් දේ තමයි අපි අරමුණක් නතු කරගන්න මෙනෙහි කරනවා හැබැයි තමයි අරමුණ නතු වුණාට පස්සේ මෙනෙහි නොකර අරමුණ වශී කරගන්න පුළුවන් කලාව දන්නවා නම් මන්ත්‍රයක් ඉගෙන ගත්තා වගේ. ඉතින් ඒක මේ කාලය තුල පුරුදු කරන්න අද භාවනාව විස්තර කතා කරපු කීප දෙනෙක් කිට්ටු දැනකට ඇවිල්ලා තිබුණා ඉබේම භාවනාව යනවා මේක දිහා බලා ඉන්නවා නින්දට වටගන්නෙත් නෑ මෙනෙහි කරන්න ගිහිල්ලා හිත අවශ්‍යගන්නෙත් නෑ යන වැඩේට හරියට නිකන් රැල්ල පදිනා වගේ භාවනා දිකට ගෙනියන්න පටන් අරගත්තොත් ගිහියත්තන්ට විශේෂයෙන්ම පෞල් කරන ගමන් රැකී රස්සාවල් කරන ගමන් අනුන්ගේ පව් සමාදන් වෙන්නේ නැතුව තමන්ගේ පාරේ මහා සෙනගක් ඉන්න පාරක හප්ප ගන්න නැතුව වාහනයක් ගෙනියන්න වගේ ගමනක් යන්න ක්‍රමයක් මේකේ තියෙනවා ඒක පතලා ගන්න බෑ. ගාක් භාවනා කරලා ගන්න තියෙන්නේ. ඉතින් මේ දැනට හැම කෙනාගාම තියෙන අඩුම කැඩුම ටික දැනුම හොඳටම වැඩිට ඇති. ඒ නිසා භාවනා කරනකොට Taman කෙරෙහි එන සද්ද වේදනා හිතවිලි ගැන ඉච්චර තැවෙන්න යන්න එපා. ඒ සද්ද වේදනා වලට ගියේ හිත නැවත අරමුණට ගෙනීමම පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක පිළිබඳව රචන ලියන්න. එතකොට අපිට තේරෙයි විෂම ලෝකයක් එළියේ තියෙන්නේ අන්නේ විෂම ලෝකේ සමහිත පවත්න්නේ කොහොමද කියන එක තේරෙයි. ඒක බහුවචනෙන් වෙන්නේ නැහැ. තොගේට වෙන්නේ එක්කෙනෙකුට තමයි කරන්න පුළුවන්. එයිසා ඒ தත්වෙට මම මගේ හිත හදාගන්නවා මගේ භාවනා කරගන්නවා කියන අදිෂ්ඨානයේ පිණිස අද දවසේ ධර්ම දේශනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.